ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි. ධර්ම දේශනාවේ මාතෘකාව වශයෙන් නැත්තම් ධර්ම දේශනාව වලියටම මාතෘකාව වශයෙන් ඉදිරියෙන් තියාගත්තේ දසුත්තර සූත්‍රයේන පාඩයක්. ඉතින් පාඩේ අනුව යෝගාවචරයක් විසින් සාක්ෂාත් කළ යුතු නැත්නම් සම්පාදනය කළ යුතු අංග 8ක් ගැන සටහන් කරනවා. ඉතින් මේ විදියට අපි පූර්ණ කාලීනව නේවාසිකව භාවනාවකට මුළු තුලා ගත කරන වෙලාවේදී අපි දැනගන්න ඕනේ අපි විසින් අනුග්‍රහ කරලා අපි විසින් සාක්ෂාත් කරලා අපි විසින් උපයා සපයාගත්තු කොට කොට මොනවද කියන එක. අපි උපයා සපයාගත යුත්තේ මොනවද කියන එක. ඉතින් ඒක එක විදිහකට ඉංගියක් වෙනවා. එහෙනම් ඒක දන්නේ නැතුවද අපි මේ අවිල්ල මෙච්චර මහන්සිලා භාවනා කරන්න කියලා. ඇත්තටම කියනවා නම් ඒක සාක්ෂාත් කෙරුවට පස්සේ තමයි තේරෙන්නේ අපි හොය හොයා ගිහිල්ලා තියෙන්නේ මොකද්දෝ හිතාගෙන නමුත් සාක්ෂාත් කරාට පස්සේ දැනගත්තට පස්සේ තේරෙන්නේ අපි ඒක දන්නේ නැති නිසා තමයි ඒ විදිහට ඒව ගැන මති මතාන්තර හිතාගෙන සැලසුම් හදාන ගියාට සාක්ෂාත් කරාට පස්සේ තමයි ඇත්තටම මොනවද සාක්ෂාත් කරගන්න ඕන කියලා පටන් ගන්න ඕන කොහොමද කියලා දැනගන්න පුළුවන්. ඒක හරි අසාධාරණ විදියට ආධුනිකයට අවාසිදායක විදියට හිටලා තියෙනවා. ඉතින් ඒක පිළිබඳව වැඩියෙන්ම දන්නේ මහා කරුණාවේ සමන්නාගත සර්වජන් වහන්සේ. නිසා සර්වජන් වහන්සේ ඒ ගමන ගමන් කරන්නා වූ යෝගාවචරයට Brahmචාර්ය ගත කරන්නා කෙනාට එහෙම නැත්නම් පැවිදි වෙලා බණ භාවනා කරන ඔක්කොටම පුළුවන් තරම් ඉඟි දෙනවා. මේක නිතරම දැනගෙන මේක නිතරම අහලා මේක නිතරම කල්පනා කරලා ඍජු කරගන්න පාර කියලා. ඉතින් යනවා බලනකොට මේ සාක්ෂාත් කළ යුතු කාරණාට කියන මාතෘකාට බහින්ද ඉස්සලා ඒ වාගේ සරුවචන් වහන්සේ විසින් මේ බණ භාවනා කරන පූර්ණ කාලය යෙදී ගත කරන ශාසනයට බැහැලා වැඩ කරන නැත්තම් විසින් අනුග්‍රහ කළ යුතු අංක පහක් සඳහන් කරලා තියෙනවා. දැන් මේ සූත්‍රය වගේ එක විස්තර වශයෙන් විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන දේ සාමාන්‍ය දල වශයෙන් දැන ගැනීමටයි මේ අනුග්‍රහිත සූත්‍රයේ කරුණු පහකට පිටු කරලා දක්වන්නේ. ඉතින් අපි සම්ප්‍රදාන කුලෝ සාමාන්‍ය වැඩමුළුව පටන් ගන්න ඉස්සෙල්ලා මේ අනුග්‍රහිත පහ ගැන පුළුවන් තරම් මතක් කරගන්නවා මොකද ඒක නිතර නිතර අපිට ජීවිතයට පණක් ලබලා දෙනවා එල්ලයක් දෘෂ්ටි ඍජු කිරීමක් කරනවා ඉතින් ਸਰවඥාන්සේ සඳහන් කරන්නේ දැනට තියෙන අපේ දෘෂ්ටිය වඩාත් ඍජු කරගෙන අපි මෙතෙක් සාක්ෂාත් කරගත්තේ නැති චේතෝ විමුක්ති සහ ප්‍රඥා විමුක්ති ඒ වගේ චේතු විමුක්ති ඵල සමාපත්තිය ප්‍රඥා විමුක්ති ඵල සමාපත්තිය ලබා ගැනීමට මේ අපි ළඟ තියෙන දෘෂ්ටිය තව ඍජු කරගන්නේ කොහොමද? ඍජු කරගන්න ක්‍රම පහක් තියෙනවා. අනුග්‍රහිත පහක් තියෙනවා කියලායි මතක් කරන්නේ. ඒ විදිහට අනුග්‍රහිත සූත්‍රයේ මුල පුරණ සර්වචන්නාංශේ හාපුරාවට ආරම්භයේදී මතක් කරන්නේ මේ සීල අනුග්‍රහිතේ. හැම කෙනාම සීලාචාර වෙන්න ඕනේ. හැම කෙනාම හික්මෙන්න ඕනේ. හැම කෙනාම සීතල වෙන්න ඕනේ. හැම කෙනාම මහත්ම වෙන්න ඕනේ. මහත්ම ගතිය ඇති කර ගන්න ඕනේ. හැම කෙනාම සදාචාර සම්පන්න වෙන්න ඕනේ. ඒක තමයි බෞද්ධ සංස්කෘතිය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා හැම කෙනෙකුටම මේ අනුග්‍රහිතේ මතක් වෙනකොට තමයි සමාදන්ව රකින්න සීලය පිළිබඳව අදිෂ්ඨාන ශක්තිය, චිත්ත ශක්තියක් ඇති කරගන්න මේකෙන් මතක් කරනවා. ඒ විතරක් නෙමෙයි පුළුවන් තරම් මේ සීලය අදි සීලයක් පාඩපත් කරගන්න කියනවා. Taman දැන් රකින්න සීලය යම් යම් දුෂ්කරතා මැද යම් යම් පහසුකම් මැද කරගෙන යනකොට ඒ කෙනාට විතරයි තේරෙන්නේ තව ඉස්සරහට තියෙන සීලයක් මීට වඩා අදි සීලයක් සමාදන් වෙන්න මට තියෙන හැකියාව ඊට ප්‍රස්තාව. ඉතින් මේ විදිහට මේ සීලය අලුත් කර ගැනීම නැත්නම් මේ නিত্য පන්සීල වෙනුවට අපි ඉදිරියෙන් තියාගත්ත මේ අටසිල් ඉදිරියට ඉදිරියට ගත්තාම කෙනෙකුට හිත අලුත් කරගන්න හේතුවක් තියෙනවා. මම gedara dore ඉන්නව නෙවෙයි. මම මේ අදිශීලයක සමාදන් වෙලා ඉන්නේ. ඒ නිසා මට තිබුණු මගේ අඩුපාඩුකම් නැවත සලකා බලන්න වෙලාවක් එනවා. විචි දේවල් වලට පශ්චාත්තාප වෙන්නේ නැතුව මේ සමාදන් වෙච්ච සීලේ නිසා අලුතෙන් ජීවිතේ දිහා බලන්න අලුත් සම්බන්ධකම් ඇති කරගන්න සිල්ලුතුන් සමග අවස්ථාව ලැබෙනවා. ඒ නිසා හැම කෙනෙක්ම වාද විවාද වලින් තොරව ඒ වගේ සීලයක පිළිපිටනවා. ඉතින් ඒක අට සිල්ම විය යුතුයි කියලා කිසිම පොතක සඳහන් වෙලා නැහැ. ඒක සඳහා Taman ඉන්නවට වැඩිය සාමාන්‍ය කරන දෙයට වඩා ඉහළ සීලයකට යන්න කියන එකයි තියෙන්නේ. ඉතින් අපි සාමාන්‍ය උපෝසත අටහංග සීලය අර ගන්නවා සාමාන්‍ය නිත්‍ය පන්සීලයට වඩා. ඊගාවට සඳහන් කරලා තියෙනවා මේ සුතානුග්‍රහිතය කියලා. සුතානුග්‍රහිතය කියලා කියන්නේ කවුරු කවුරුත් වගේ මේ කාලේ මේ වගේ පරිශතයක පිරිසක ඉන්න අය සෑහෙන්න අසුවිරු ඥාන තියෙන ඇත්තෝ. නමුත් අපි මේ සාක්ෂාත් කරන්න ඕන දෙයටමද එල්ල වෙලා තියෙන අපේ මේ දැනුම එහෙම නැත්නම් අපේ දැනුම ඇත්තටම අපි සාක්ෂාත් කළ යුතු දේ නොමකට අදිනවද කියන එක ප්‍රශ්නයක්. අන්න ඒ නිසා අපි මේ යන්න හදන එල්ලෙට තල්ලුවක් දෙන, යොමුවක් දෙන, ගුණයක් දෙන දේට නිතර නිතර අහුම්කම් දුන්නේ නැත්නම් අපේ බහුසුද භාවයෙම අපේ ගමනට බාධා වෙනවා. ඉතින් ඒක නිසා මේ ගමනට අවශ්‍ය කරන්නා වූ බෙහෙත් තුඩු ටික ගමනට අවශ්‍ය කරන්නා වූ ගමම් මදිය ගමම් මල්ල ඒකට අවශ්‍ය කරන අඩුම කැඩුම ලෑස්ති කර ගැනීමටයි මේ සූත්‍රමය ඥානය අවශ්‍ය කරන්නේ. එහෙම නැතුව මේ මම දන්නවා මට පුළුවන් කියන මාන්නක්කාරකම ඇති කරගන්න නෙවෙයි. ඉතින් එවැනි මාන්නක්කාර ඇති කර ගැනීම සඳහා හේතු වෙන අසුවිරු ඥාන බෞසුත භාව පොතේ දැනුම වෙනුවට මේ ਸਰුවචන් වහන්සේ මේ සූත්‍රයෙන් ගත්තම සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ ඒ කරුණුවට අපි නැවත නැවත අහුම්කම් දෙන්න ඕනේ. ඒකට අපි කියන්නේ බණ අහනවා කියලා සිංහලෙන්. ඒ බණ ඇහිමේදීත් මේ සුතානුග්‍රහිතේදී වෙන්නේ මේ පැලයකට ඕනට වැඩිය වතුරක් කරලා මුල් කුණු වෙන්න අරිනවා වගේ අනවශ්‍ය බණ ගොඩක් ඔළුවේ දාගන්න එක නෙවෙයි මේ ගමනට අවශ්‍ය කරන්නා වූ කමඨහම් බණ අවශ්‍ය උපදේශ ටික නැවත නැවත ලබා දීමයි ඒ අනුත්‍යව නාහ සිටීමත් සුතානුග්‍රහිතය කියලා කියන්න පුළුවන් අනම්මනම් දේවල් වලට දාලා ඔළුව පුරවගෙන අවුල් කරගන්න නැතුව ඉඳත් සුතානුග්ගහිතේ තියාගන්න ඕනේ. ඒක නිසා කියනවා ඒ සුතානුග්ගහිතේ පිණිස වාඩි වුණාට පස්සේ සියලු කටයුතු බහා තබලා. ඒකටම මෙහෙවන්ලද සිතක් ඇතුව කන් යොමාගෙන සිත නමාගෙන අර්ථය හොඳට දැනගන්නා සුළුවට අනික් දේවල් අතහැරලා බණ අහන එකට කියනවා ආහන බණ කියලා. එහෙම නැත්නම් ඉතින් එක එක වැඩ කටයුතු කරන ගමන් ඇහෙන බණ જાතියකුත් මේ කාලේ තියෙනවා. ඒක තමයි වැඩි. කද්දාකවත් නැත්තරම් අද එහෙම ඇහෙන්න සලස්සන දේවල් ගොඩාක් තියෙනවා. ඒකෙන් අපේ ඔළුව සම්පූර්ණ පිරීලා කුණු වෙච්ච පොල් ගෙඩියක් වගේ වෙලා තියෙනවා. මොනව ඇහෙනවද මොනව තියෙනවද කියලා අගක් මුලක් මොකක්වත් නැහැ. අන්න ඒ වෙනුවට මේ ඒ සඳහාම සැදිලා පැහැදිලා අත්තිකත්වා මානසිකත්වා සබ්බංචේතසෝ සමන්නා හරිත්වා ඔහිත සෝතෝ ධම්මං සුනාති කියන විදිහට කියන දේ අර්ථය දැනගෙන මානසිකාර්යය පවත්වමින් මුළු හදින්ම කන යොමාගෙන බනහනවා කියන්නේ. ඒකත් අනුග්‍රහිතයක් වගේම පිනක්. අපි කියනවා බනහන පින කියලා. ඒ වගේම සඳහන් කරලා තියෙනවා සාකච්ඡා අනුග්‍රහිතේ තමයි මේ වැඩ කරගෙන යනකොට මතුවෙන ප්‍රශ්න ප්‍රකාශන දුෂ්කරතා දේවල් විමසම විසඳලා දැනගන්න ඕන. විමසලා දැනගන්න ඕන. ඒ විදිහට විමසලා දැනගත්තේ නැත්නම් අපි අර ගත්ත වැරදි මතේම දිගට අරගෙන යනවා. Tamanට හෙලි කිරීමේ Tamanගේ කමඨාන සුද්ධ කර ගැනීමේ අදහස් ප්‍රකාශ කිරීමේ ශක්තිය අඩු නම් කෙනෙකුට උදව් කරන්න අමාරුයි. කොච්චර භාවනා කරත් මොනවා කරත් උදව්ව සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේ සාකච්ඡාවකදී Tamanගේ මත ප්‍රකාශ කිරීම මේ කමඨාන් සුද්ධ කිරීම කියන එකයි අපි සම්ප්‍රදාන කුල සිංහල වචන යොදලා තියෙන්නේ. මේක හරීම නඩුවකට සාක්ෂියක් දෙන්න වගේ ඉතාමත්ම ගෞරවයෙන් කළ යුතුය. ඒකෙන් තමයි අද භාවනා ලෝකේ උගාක්ම පසුබාලා තියෙන්නේ. මොකද භාවනා කරනකොට මේ මුක්කත් දෙහිත යොදලා තියෙන කොහොමද මෙනෙහි කිරුවේ මොනවද වැටුනේ කියන තුන විතරමයි නොකියන්නේ. අනික සේරම જાති කියනවා. නොකිය යුතු අනම්මන සේරම කියනවා. නමුත් මේ මොකද්ද අරමුණ උනේ? කොහොමද Taman ඒ අරමුණට හිත මෙහෙවන්නේ? මානසිකාරය මෙනෙහි කිරීම කරන්නේ. එතකොට කොහොමද Tamanට ඒ අවශ්‍ය කරන අරමුණට අරමුණ වැටෙන්නේ? අනිත් දෙක නෙවෙයි මයි හිත මේකේ තියෙනවා කියලා වැටෙන්නේ කොහොමද කියන කාරණාව අපේ භාෂාවේ හරිම මුලා කරවන සුළුයි. අපි යන්නේ කොහෙද කියලා ඇහුවොත් මල්ලේ පොල් තමයි කතාව තියෙන්නේ. මෙච්චරම තාක්ෂණීය තොරතුරු තාක්ෂණ දිවුණු ලෝකේ කවම කවදාකවත් මානවයාට නොතිබිච්ච තරම් ප්‍රශ්න රාශියක් තියෙනවා. මේ තාක්ෂණය නිසාම සියදි විනාශා ගන්න. අද විශාල ප්‍රශ්නයක් කළා තියෙනවා. ඒ තොරතුරු තාක්ෂණය හසුරව ගන්න දන්නේ නැතුව වඳුරට දැලිපියා වුණා වගේ හම්බෙච්ච හම්බෙච්ච කට්ටිය කපාගෙන තුවාල කරගෙන තියෙන හැටි. නමුත් කිසි කෙනෙක් කටක් කරලා කතා කරන්නේ නැහැ. මොකද ඒකෙන් වවාගෙන කන විශාල පිරිසක් ඉන්නවා. ඉස්සරහට තවන කන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා වචනයක්වත් කතා කරන්නේ හැබැයි කවුරු මොනවා කරුවත් කුඩු කාපු කුඩු මිරිස් කාපු රිලවුන්ට වාගේ අබ කාපු එකාගේ මොලේ දානවා වගේ කවුරුත් දන්නවා මේ කතාව. තොරතුරු තිබුණට ඒ තොරතුරු තාක්ෂණයේ අද විතර පටලවාගත්ත යුගයක් ඇත්තේ නමුත් ඉවෙනි ඒ sannivedanakම පැටලවගෙන තිබුණත් අවුරුදු 2600ක් සරුවචනාංශිකේ මේ වචන කදාක පැටලවන්න බෑ. පැටලෙන්නෙත් නෑ. කවුරු මොන જાති කරන්න ගියත් පැටලෙන්නේ නෑ. පැටලෙන්නේ ඒ පැටලවගත්ත කටියට තමයි. Tamanට ඕනේ සාක්ෂාත් කළ යුතු දේ මේකයි කියලා දන්න කෙනාට කවදාකවත් මැස්සෙක් වහන තරමකවත් බාධාවක් ඉන්නේ ඒ මොකද අපිට බාධා එනවනම් බාධා එන්නේ අපි මේ වපරහෙන් බලන එක දිහාට ඔළුව දාගෙන තව දිහාට යන්නේ. වමට සිග්නල් දාලා දකුණට කපනවා වගේ වැඩක් යන්නේ මේකේ. අරමුණ කළ යුතු දේ මේකයි කියලා වැටහ ගත්තන සාකච්ඡාවකින් එහෙම නැත්නම් තමන්ගේ හෙලිකිරීම හරහා මේකට පාපොච්චාරණය කියලාත් කියනවා. ඒක කරන්න කියනනම් තේරෙන පටන් ගන්නවා මේ සාකච්ඡාවේදී කොච්චර අපි අහිංසක වෙන්න ඕනද කියලා. සාකච්ඡාවේදී අපි කොච්චර නිහතමානී වෙන්න ඕනද කියලා. අපි කතා කරන හැම වචනෙකම ඒ අහිංසකකම සහ නියතමානීකම වෙනුවට ඔලොමල ගති තියෙනවා. ඒ හැම ඔලොමල ගතියක්ම කතා කරන්නත් එක්ක තියෙන සම්බන්ධතාවයේ sannivedanaye බාධා කරනවා. ඒක කරන්න අමාරු සරුවචනහන්සි ඉස්සරහා. ඒ නිසා සරුවචනහන්සි දාන්නවා ඒකට හරියටම කපාගෙන බහින හැටි. එවැනි පිරිසුදු මනසක් අපිට නැති නිසා අපි අසන්නාසා කියන්න දෙන්නම තාම ගෞරවයෙන් ඒ කියන්න බලාපොරොත්තු වෙන දේ පැහැදිලිව කියන්න ඕනේ. මේ විද්‍යානුකූල පරිශනාවක් කරලා පරිශන වාර්තාව ලියනවා. ඕනම තැනකට ඕනම කෙනෙකුට ගැළවෙන විදිහට ඒක ලියන්න දන්නේ නැත්තම් ඒක රහසයි පුද්ගලිකයි රහසිගතයි කියාගෙන කියාගන්න බෑ කියලා පැකිලෙනවනම් ඒ තාක්කල් නිවන පස්සට යනවා. ඒ නිසා මේ සාකච්ඡානුග්‍රහිත හරිය වැදගත්. ඒක සඳහා එකිනෙකා විශ්වාසය අවශ්‍යයි. මම මේ කියනතරු කවුරක්වත් මට විරුද්ධව හෝ කැලෑපත්තර වශයෙන් හෝ පාවිච්චි වෙන්නේ නැහැ කියන එක විශ්වාසය ඇති වෙන්න ඕනේ. ඒකට එක්කෙනෙකුට කරන්න බෑ. දෙපාර්ශ්වයේම ඒකට වග බලා ගන්න ඕනේ. ඒ නිසා මේ සාකච්ඡානුගහිත ඉතාමත්ම වැදගත්. භවනාක් මේ සාක්ෂාත් කළ යුත්තේ සාක්ෂාත් කිරීම සඳහා. ඊට පස්සේ ඒ කියන්නේ සීලානුගහිතේ සුතානුගහිතේ සාකච්ඡානුගහිතෙන් පස්සේ සමතානුගහිතේ සහ විපස්සනානුගහිතේ කියන දෙක භාවනා කිරීම වශයෙන් යෝගාවචරය විසින් යෙදිලා කරන්න ඕන දේ. ඇත්තට මේ සච්චිකාතබ්බ සාක්ෂාත් කළ යුතු කරුණු අට කියන්නේ ඒ තමතනුග්‍රහිත සහ විපස්සනා අනුග්‍රහිත කියන එකට දෙන විවරණයක් කියලා කියන්න පුළුවන්. යෝගාවචරය මට්ටම් මෙන්න මේ මේ මට්ටම් හරහා ගිහිල්ලා තමයි අවබෝධයක් ලබන්නේ. සමත ක්‍රමෙන් ගියත් විපස්සනා ක්‍රමෙන් ගියත් සමහර කොට සමතේදී විස්තර වෙලා පේනවා විපස්සනාදී විපස්ස ඒ වෙනකොට විපස්සනා කොටස් අඩු වෙනවා. සමහර පැත්තේ විපස්සනා කොටස් බොහෝ විස්තරව තියෙනවා. ඒකට සමත කොටස් අඩු වෙනවා. නමුත් ගමන යන්න තියෙන්නේ කකුල් දෙකකින් යනකොට වමෙන් දකුණට දකුණින් වමට බරමාරු කර කර යන්න ආසේ මේ සමතේ සහ විපස්සනා අතර යුගනද්ද භාවයක් හරක් දෙන්නේ දාලා අදින නගුලක් වගේ නැත්තම් ගොන්නු දෙන්නේ දාලා අදින බර කරත්තයක් වගේ යුවනද්ද ක්‍රමයක් මේකේ තියෙන. ඉතින් මේ ටිකේ තියෙන ගොඩක් වෙලාවට ඒ සමත පැත්තෙන් සහ විපස්සනා පැත්තෙන් පසුකල යුතු හැතපුම් කණු 8ක් කියලා කියනවා. මේ ගමනේ යනකොට මේ හැතැම්ම කණු පහුවෙනවා. ඒව පිළිබඳ හොඳ අවබෝධයකින් යනවනම් නිරවුල් භාවය මම මෙතන කතා කරන්නේ උගෝ දැනුට සතුට හිතලා මොකද අපි ගොඩක් දේවල් දැන් පහු කරලා තියෙන්නේ. දැන් වෙලා තියෙන්නේ පහු කරපු දේ සහ අනික් දේවල් අතර නිරවුල් භාවයක් නැතිකම නිසා එහෙම නැත්නම් ඒක ඇත්තටම වැදගත් මේ හැතපුම් කණුද සංදිස්ථානද කියලා දන්නේ නැති නිසා අන්දමන්ද වෙලා තියෙන නිසා හුඟක් වෙලාට මේ හැම එකක්ම යෝගාවචරයට උත්තරයක් වෙනට වැඩි ප්‍රශ්නයක් කරනවා. ඉතින් ඒ යෝගාවචරය ඒ දේවල් සාක්ෂාත් කරගෙන තිබුණත් ඒව වැදගත් දෙයක් වශයෙන් නොදැනීම නිසා අව탁සීරු කිරීම නිසා නොවැදගත් දෙයක් වැදගත් දේ සැලකීම සහ වැදගත් දෙයක් නොවැදගත් දේ සැලකීමට ගුරුවරයා 100%ක්ම වගේ කියන්නේ. එහෙම නැත්නම් කවදාකවත් මේ ගමන යන්නේ. මොකද යෝගාවචරයේකට තියෙන ප්‍රශ්න වගකීම් ඔළුවේ තියෙන පටලැවිලිත් එක බලනකොට ඔය ටික හරි වටිනවා. පිස්තිගේ පලාමල්ල වගේ මේකේ ඔක්කොම જાති තියෙනවා. කිරි, ගොමයි, මූත්‍රායි තේරෙම එක මල්ලේ දාගෙන තියෙනවා. ඉතින් කිසිම වෙලාවක අර කිරියොල තියෙන නිර්වුල් පිවිතුරු භාවයක් රැකෙන්නේ යෝගාවචරයට පේන්නේ ඔක්කොම එක වගේ. එකම දෙනකින් ඉන්නේ. කිරිත් එන්නේ එකම දෙනකින්, ගොමත් එන්නේ එකම දෙනකින්, මූත්‍රාත් එන්නේ එකම දෙනකින්. මේකේ පිරිසිදුවක් නැහැ. ඒ පිරිසිදුව වෙන්කර දැන ගැනීම තමයි පරිච්ඡේද ඥානය කියලා කියන්නේ. ඒ පරිච්ඡේද ඥාන තියෙන අපි අපි භාවනා කරපු නොකරපු එහෙම නැත්නම් ගෑනු පිරිමි එහෙම නැත්නම් වැඩිමහලු බාල තරුණ පෝසත් දුප්පත් ඔක්කොගෙම මල්ලේ ඔක්කොම තියෙනවා. ඒක පිළිගන්න කවුරක්වත් කැමති හැම කෙනාගේ මල්ලේ හැම දෙයක්ම තියෙනවා. ඒ නිසා කියනවා දුර්ලභෝ manussත්ත්ව පටිලාභෝ. manussත්ත්ව පටිලාභයම දුර්ලභ දෙයක්. එතකොට හම්බ වෙලා තියෙනවා. නමුත් මේකට පටලවිලා තියෙන නිසා වැඩක් කරගන්න විදියක් නැහැ. ඉතින් මේවා එක එක එක එක රැල් බුරුල් දැරලා කොණ්ඩේ පීරන්න කොණ්ඩේ මොස්තර දානසලා කොණ්ඩේ පීරලා ගැට අර ගන්නවා වගේ ගැට අර ගැනීම තමයි මේ දේශනාකින් බලාපොරොත්තු වෙන්නේ නැත්නම් මේ අනුග්‍රහිත වලින් බලාපොරොත්තු වෙන්නේ ඒ නිසා එක්කෙනෙකුට වැඩි එක්කෙනෙක් ඉස්සරහින් ඉන්නවා කියන්න බෑ දේවල් වලින් දේවල් න ඔක්කොම සමානයි නමුත් ඒ දේ හරියට නිරවුල් කියන්න පුළුවන් කෙනා ඉස්සරහට යනවා බැරි කෙනාට කිසිම ලාභයක් ලැබෙන්නේ නැහැ අර පසුගිය දවසක මම ඒ ලියපු රචනයක් කියෙව්වා. සුද්ධ ලංකාව ඇල්ලුවට පස්සේ ඒ අපේ තියෙන දීන හීන තුච්ච ගති තියෙනනේ සුද්ධ පිටිපස්ස යන ගතිය. ඉතින් ඒ නිසා අපේ ලංකාවේ හිටපු වැදගත් පවුල් සේරම කට්ටියගේ ආගමත් වෙනස් කරගෙන වස්තු භෝගයක් දීලා සිංහල රජුරණ විදෝ කේලම් කිය කියා සුද්ධගේ හිත ගන්න දැඟලුවලු පුළුවන් තරම්. නමුත් හුදුවට බැලුවොත් අවුරුදු ගානක සුදු පාලනට පස්සේ සුද්ධ කාටද නිලයක් දීලා තියෙන්නේ. අත දීලා තියෙන, තනක් දීලා තියෙන කියන්නේ නිර්වෘල්ලව කතා කරන්න පුළුවන් මිනිහට තමයිලු දීලා තියෙන්නේ. දැනුම තිබුණාට, කුලවන්ත වුණාට, සල්ලි තිබුණා මොකක්වත් නැහැ. හරියට නිර්වෘල්ලව කතා කරන්න පුළුවන් මනුස්සයරලු සලකලා තියෙන්නේ. මොකද ඒකෙන් තමයි මේ දීක වටිනාකම ප්‍රමුඛතාවය යනවා පෙළ ගැස්වීමේ තමයි වටිනාකම තියෙන්නේ. ඒක හොඳ ලස්සනට පේනවා. එහෙම නැත්නම් අපිට වාසියට හිටලා තියෙනවා. දැන් සරුවච්චන්හන්සේ පහළ වෙන්න ඉස්සෙල්ලා මේ දැනුව සම්පූර්ණයෙන්ම තිබිලා තියෙනවා. නැත්තම් බොහෝ විට මේ දැනුම් වලින් නිකන් අපිට කියන්නුල චෛත්‍ය කියලා තියෙන කොතපරන්දල තිබිලා නැහැ. සරුවච්චන්හන්සේ තමයි මේව ටික ඔක්කොම අරගෙන හරි ලස්සනට පෙළගස්සවලා මෙන්න මේ 1 2 3 4 පිළිවෙලට යන් ඒතර මේ අවුල බරක් වෙන්නේ අවුල කපාගෙන ඉදිරියට යන්න පුළුවන් කියලා කිං සච්ච ගවේෂී කිං කුසල ගවේෂී කියලා අර තමන් වහන්සේ ඒ පරිසරත් එක්ක සම්බන්ධ වීමේදී ලැබිච්ච සෑම දැනුමක්ම අත්දැකීමක් කර ලස්සනට පෙළ ගැස්සුවා. ඒක නිසා අද ලෝකේ තියෙන හැම දර්ශනයක්ම හැම ආගමක්ම හැම සදාචාරයක්ම බුද්ධ ආගමේ ආభాසයෙන් ලැබිලා තියෙනවා. බුද්ධහා බුදුරජාණන්සේ පහළලා වරුදු 600කට පස්සේ තමයි පොත් ලියවිල පටන් ගන්න තියෙන්නේ. ඒකට අර බුදුරජාණන් වහන්සේ පෙන්නපු පෙළ ගැස්ම එල්ල වගුවක් වගේ සකස් කරපු ගතිය හැම ආගමකටම බලපාලා තියෙනවා. ඒකේ සුවිශේෂී ස්ථානයක් තමයි මේ දසුත්‍ර සූත්‍රය. මොකද සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බුද්ධ දේශනාව මේ වගේ ප්‍රස්ථාරගත කරපු ඥාන ප්‍රස්ථාරයක් තමයි මේ දසුත්තර සූත්‍රය. අවුරුදු 2600 කට පස්සේ උනත් ගිහිල්ලා බලනකොට පේනවා කොටු 10ක් ඇඳලා 10 ඒව 10ක් හැම කොටුවක්ම පුරවලා තියෙනවා. සාකච්ඡාක මාර්ගෙන් ප්‍රශ්නක් අහලා උත්තර දීලා. ඉතින් අපි හිතුවොත් ඔය කැලලක් නැතුනොත් අපිට හිතා ගන්න පුළුවන් මෙතෙන් එන මේ ප්‍රශ්නේ උත්තරේ වෙන්න මේක වෙන්න ඕනේ කියලා ඇඳලා තියෙන වගුව බලනකොට අතනින් මෙතනින් කැලී අඩු වුණොත් අනුමාන ක්‍රමයට ණය විපස්සනාවට දා ගන්න පුළුවන්. ඒක සාරුවත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අපි ගැන හිතලා මේ අවුරුදු 2600 කට පස්සේ එන විනය ජනතාව ගැන හිතලා වැඩ ඉන්න කාලෙම සම්පාදනය කරපු මානව ඉතිහාසයේ මානවයාගේ දැනුම සංවිධානය කිරීමේ ප්‍රථම උත්කෘෂ්ඨ වූ ප්‍රතිඵලයක් තමයි දසුත්තර සූත්‍රය. දසුත්තර සූත්‍රය බැලුවා නම් කවුරු හරි ਸਰවචන්සේ දේශනා කරපුවා සෑහෙන්න පිටු වෙලා තියෙනවා. මේක සඳහා සාරිපුත්‍ර සංස ගොඩක් කල් පෙරම් පිරුවා. අවුරුදු 500ක් විතරගේ පැවිද්දෙක් වශයෙන්ම ගත කරලා ඔක්කොම දැනුම අරගෙන සරුවචනංශගේ නම්බු නාමයක් ලැබුවා ධර්මසේනාධිපති කිය. ඊට පස්සේ සරුවචනංශ වෙනුවෙන් හදලා ඉදිරිපත් කළ මෙන්න ස්වාමීන් වහන්සේ වහන්සේ මෙතෙක් කල් ලෝකයට දේශනා කරපු ධර්මයේ ප්‍රත්‍යාරගත කරයි. ඒ මොකද සාරිපුත්‍ර ස්වාමීන්චේ සරුවචනංශට කලින් පිරුණම් පානවා. ඉතින් පින්නම් පෑවට පස්සේ අපි වගේ පස්සේ එන ජනතාවක් වෙනුවෙන් මේ තරම් දුරද ගිහිටපු තවත් උතුමෙක් නැහැ. ඒකට ඉතින් අනික් ඇත්ත උදව් කරන්න ඇති. ඒක නිසා ඔය චක්කඩේ පඤ්ඤාරාම ස්වාමීන් වහන්සේ ඒ සමන්නේසනා සහිත සංගිබන කියලා පොතක් කියම ලියලා උන්වහන්සේ ලොකු ඕනකමක් තිබුණා මේ නැවත ධර්ම සංගායනාවක් වගේ කරලා විශේෂයෙන්ම මේ සාරිපුත්ත චරිතෙට නිශිතන ලබලා දෙන්න. හරියට මහන්සි වුණා. මහන්සි වෙච්ච නිසා උන්වහන්සේ කියනවා මම බුදුන්ව මල් වට්ටියක් පූජා කරනකොට ඒ මල් ආසනෙම තැනක පැත්තක එක මලක් හරි මන් තියනවා සාරිපුත්‍ර සාන්තිට කියලා. දැනුම තිබුණාට වැඩක් නැහැ. ඒ දැනුම ගොනු කරලා හරියට ප්‍රස්ථාරගත කරලා දුන්නේ නැත්නම් හරියකට මේ පොඩි ළමයෙකුට ඉබිරිච්ච කාම පොඩි ළමයෙකුට හයි ප්‍රෝටීන් ආහාර දුන්නොත් දිරව ගන්න බෑ බඩේලිය කියලා නැහිනවා. ඒ ළමයට දෙන්න ඕනේ දිරවිච්ච ආහාර දියර ස්වරූපයෙන්. තාම දත්තවිලා නැහැ. ඉතින් ළමයට ආදරයට ඔය බරපතල ආහාර දුන්නොත් එහෙම බොක්ක තව හැදිලා නැහැ. හරප් පැටියෙකුට කිරි දෙන්නේ නැතුව වෙන මොනවද දුන්නත් ඒ බොන කරත් උඩ බලන තනියට කරතිල බොයි බිවි නැත්නම් ආහාර පිට උගුර යamak වෙනවා. ඊට පස්සේ ආහාර පද්ධතිය අවාසියට හිටිනවා. ඉතින් ඒක දීලා බොක්ක හැදුනට පස්සේ තමයි ඝන ආහාර දෙන්නේ. ඒකත් අතේ පොඩි කරන්න පුළුවන් දේවල් දීලා. ඊට පස්සේ තමයි ඝන ආහාරය පස්සේ ඇට කටු උනත් හපාගෙන කන්න පුළුවන් තරමට හැදෙනවා. අන්නේ මේ පෙළ ගැස්ම තමයි මේ සාරිපුත්‍ර සාංශකේ තියෙන සුවිශේෂී භාවය. ඒක තමයි අද ඇත්තෙම නැත්තේ. බුද්ධ ධර්මයේ පලාතක හොයන්න නැහැ. දැනුම කිව්වහම ටොං ගණන් ගොඩ ගහගෙන ඉන්නවා. කෝකට පස්සේ කෝකට ඉනවද කියලා කියාගන්න බෑ. ඉතින් ඒකේ මේ මිනිස්සුගේ බූරුවක පිටේ හකුරු පැටවුවා වගේ රසයක් පිඳින්නේ නැහැ. විඳින්නේ නැත්තේ මොකද මේ ආනුපුබ්බි පිළිවෙල පෙළ ගැස්ම නැති නිසා. ඒක ඔය ඔය හිතෙන් තරම් ලේසිත් නෑ. අපි හිතුවට මේ දැනුම තියෙනවා නම් ඒක පෙළ ගැසෙන එක අමාරු නෑ කියලා එහෙමම නෑ. දැනුම තිබිලා පටලවා ගත්ත කට්ටිය තමයි 99%ක්ම ඉන්නේ. අද තියෙන දැනුම එකෙකුටවත් දරන්න පුළුවන් දැනුමක් නෙවෙයි. පුදුමාකාර දැනුම් සම්භාරය තියෙන වඳුරට දැරිපී හම්බුනා වගේ එහෙට කපා ගන්නවා මෙහෙට කපා ගන්නවා. වාසියට නෙවෙයි හිටලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ අතින් බලනකොට හිතන දැනුම නැත්තම් හොඳයි කියලා. ඒතර පටලවිලි මොනවත් නැහැනේ. අඩු ගානේ අහිංසකකම ඉතුරු වෙනවනේ. අඩු ගානේ නියතමානිකම ඉතුරු වෙනවනේ. දැන් මොකද වෙලා තියෙන්නේ? කොහෙදෝ කරපිට තියාගෙන අදිනව බරක් මේ නිවන් මාර්ගයේ තියේදී බුද්ධ학ම පවා බරක් කරගෙන ජීවත් වෙනවා. ඉතින් හරිගස්සලා දෙන එකේදී දෝෂේ ඒ බුරුම් පන්සිවාංශ කියන බොහොම හැඟුම්overline කියන්නේ කිසිසේත්ම යෝගාවචරණ නෙවෙයි තන්නේ කර ගුරුන් ආංශයත් වැරද්ද තියෙනවා. ගුරුනාංශය දන්නවනම් ගුරුනාංශය තමයි තියෙන්නේ මේ පොඩි එකාට කක්ක කන්න එපා, චූ බොන්න එපා, කක්ක පැත්තකට දාපන්. මෙව කාපන්. කියලා පොඩි එකට ගාණක් නැහැ නේ. ඌට රසක් මිහිරක් මොකුත් නැහැ. කක්කත් කරනවා, චූත් කරනවා, කොම කෑල්ලත් කරනවා, ඉටිබන්දමත් කරනවා, කුරුමිනේ කඹුණත් කරනවා, කුයි එකත් කරනවා. ඉතින් පොඩි එකට දොස් කියන්න බෑ. දැන් නම් පොඩි එකට දකින්නවත් හම්බ වෙන්නේ නැහැ. පොඩි උන් දැන් ඉන්නේ අමුතරම කුතුම ලෝකෙක. නමුත් අපි පුංචි කාලේ මං කියන්නේ දැන් පොඩි උණ කක්ක පෙන්න තියා අම්මටවත් කක්ක පෙන්නට ඇදේ. ඒ බුදුමාහාර අයින් කරලා මේ විස බීජ නැති ලෝකෙක පොඩි එක හදනවා කැස්සක් අහපු ගමන් මැරලා වැටෙනවා. කැස්සක් අහපු ගමන් මැස්සෙක් අහපු ගමන් පොඩි එකා මැරලා යනවා. මොකද ඌට හුරු කරලා නැහැ. ඒක නෙමෙයි අපි මාතුකාය නිසා අපි යනවා මේ දසුත්තර සූත්‍රයේදී. ඉතින් මේ විදිහට සීලානුගහිතේ, සුතානුගහිතේ, සාකච්ඡානුගහිතේ, සමතනුගහිතේ, විපස්සනානුගහිතේ කියන මේ කරුණු පහ. අපි නිවත නැවත නැවත සල්කා බලමින් සකස් කළ දුන්නොත් ඒක මේ කනට මී පැණි වැටෙනා වගේ ගමන ඍජු කළ දෙයි. අන්න එවැනි පසුබිමක අපි කෙලින්ම මේ සාරිපුත්‍ර සාංශි ඉදිරිපත් කරමු කත මේ අට ධම්මා සච්චිකාතබ්බා කියන එක අර මතක් කරගත්ත විදිහට මතක තියාගන්න. අපි යන ගමනේ තියෙන 70ම කණු 8ක් මේක සමත විපස්සනා දෙකම මේක සාකච්ඡා වෙනවා. මේක විවිධ තැන්වලදී සරුවචනංශ විවිධ ක්‍රමවලට දේශනා කරලා තියෙනවා. මේ එක ක්‍රමයක්. අටට අල්ලලා දේශනා කරනවා මේක තමයි දේශනා කරන ක්‍රමය. ඉතින් ඒකෙදී අපි යන මඟ විමෝක්ෂ 8ක් ලබනවා. එහෙම නැත්නම් නිවන් ලබන්න ඉස්සෙල්ලා ඒ සහැල්ලු වීම නිදහස් తত্ত্ব පහසුකම් ඒව සමහර තැන්වලදී සරුවචනාංශේ සඳහන් කර තිනවා පාමොජ්ජ පීති සති සම්පජඤ්ඤ සුඛ වශයෙන් දැනෙනවා නිවනම නෙවෙයි දැනෙන්නේ ඊට ඉස්සෙල්ලා පැහැදිලිවම පෙරමග ලකුණු පෙන්නනවා අන්නේ පෙරමඟ ලකුණු පෙන්වන අටපොලක් තමයි මේ මේ විමෝක්ෂ අටක් විදිහට පෙන්වන්නේ. මට සමහර වෙලාවට උත්තරී මනුෂ්‍ය ධර්ම කියලාත් මතක් කරනවා. manussත්වයේ ඉක්මවපු උසවපාවසවාතබරලද උතුම් මනුෂ්‍ය ධර්ම. අන්නේ මනුෂ්‍ය ධර්ම මේ මේ ඒකක තමයි මේ ඉන්නේ කියලා කෙනෙකුට තේරුම් ගන්නට නම් එයා අමනුෂ්‍යකම් ටික තේරුම් ගන්න. තමන්ගේ තියෙන අමනකම්, තකතිරුකම් ටික, මරිකම් ටික, මෝඩකම් ටික දන්න කෙනාට විතරක් මේ මනුස්සකම් තේරෙනවා. Tamange මරිකම් අමන කම් වලටකම් නැහැ කියලා හිතන මනුස්සයාට මොන බේරක්වත් අහන්නේ ඒක තමයි වෙලා හිටින්නේ. ඒක නිසා අපි ඉස්ලාම දැනගන්න ඕනේ මේ විමුක්ෂ පෙන්වන්නේ ඒ ඒ විමුක්තිය නැත්තම් අපි ඉන්නේ අවුලක. ඒ අවුල දන්නවනම් ඒකට අපි කියනවා සංවේගය කියලා. ඒකට කියනවා සංසාර බය දක්නා කම කියලා. ඒ වගේම සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන ගතිය. ඉතින් මේ සංසාර බය දැකීම සහ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන ගතිය තමන් තුල දකිනවනම් පුදුමාකාර නිවනට ගමනක්. අනුන් තුල දැක්කොත් ඒක මිනිස්යා විසින් කළ යුතු තුච්චම පාහරම වැඩි. අනුන් සංසාරයෙන් ගලවණ්ඩයි අනුත සංසාරේ බය ඇති කරන්නයි හදනවා විතර මනුස්ස ධර්ම තුල තියෙන නරකම වෙන මොනම ධර්මයක්වත් නැහැ. ආගමෙන් ඒක තමයි කරන්නේ. අනුන්ට සංසාර බයක් ඇති කළ දෙනවා. ඒකල අපි ඕගොල්ලෝ ගලවලා දාන්නම් කියලා කියනවා. ඉතින් මේක තමයි බුදුරජාණන්සේ පහළ වෙන්නේ ඉස්සලා ඔක්කොටම ආගමෙන් කරලා තිබ්බේ. මිනිසුන් මේ ඉදිරියට කාගෙන හම්බ කරන කන්න බැරි මිනිසුන්ට බයක් ඇති කරනවා. ආහුවම ගියොත් එimhe අපායට යයි. ඕක වෙයි මේක වෙයි. අපේ ළඟට එන්නකෝ අපි ඒක අපි ළඟ තමයි බඩු තියෙන්නේ කියලා කියලා ඕක තමයි ආගම වෙන්නේ. ඒක නෙමෙයි මෙතන කියන්නේ Taman තුල තියෙන මේ අඩුපාඩු ගන්න ටික දැකලා Tamanගේ සංසාර බය දැකලා Tamanගේ සංසාර බයෙන් ගැලවිලා තියෙන කැමැත්ත කියන එක තව කෙනෙකුට පොවන්න යන්නත් ඒවා. තව කෙනෙක්ගෙන් තව කෙනෙක් කියනකොට අහගෙන හදාගත්තර කමන්නේ. නමුත් ඒක නැත්තම් මේ සංසාරය පිළිබඳ බයක් නැත්තම් සංසාරේ ගැලවීමට කටයුතු කරනවා කියන අදහස නැත්තම් මේ අපි මේ කරන ඔක්කොම නිකන් මේ සරුව පිටතල වැඩ. මම මේ කතාව කියනවා මං හිතනවා පටලවා ගන්න එකක් නැති වෙයි කියලා. පටලවා ගන්න එපා. මේ එහෙම අදහසකින් නෙමෙයි කියන්නේ. ඔය මිෂනාරි ඇවිල්ලා ලංකාවේ විවිධ ක්‍රමවලට උත්සාහ කරන්නේ ලංකාව එක එක එක එක ආගම් වලට හරවන්න. එහෙම හරවන මිෂනාරිලා ඇවිල්ලා මේ පල්ලි හදන කාලෙක කොල්ල දෙන්නෙක් පාරයිනේ සෙල්ලම් කර කර ඉන්නවලු. ඉන්නකොට ආපු පාදිලි කෙනෙක් ඇවිල්ලා කොල්ල ළමයි දෙන්නෙක් ඇහවලු පුතේ මම මේ හොයන්නේ මේ තැපල් කන්තෝරට යන තැන මං ගමට අලුත් මේ කොහෙද පකන්තර තියෙන්නේ. ඊට පස්සේ ළමයි සෙල්ලම නැත කරලා හන්දියට ගිහිල්ලා ඇඟිලි දික්කලා කියලා රතු පාට බෝඩ් එක තියෙන තැනින් මේ පැත්තට ගියාම තැපල් කන්තර තියෙන්නේ. අනේ හරි ෂෝක් පුතාලා හරියට මට උදව් කරා. ඕගොල්ලන්ට නිවන් මේ විමෝක්ෂය ලබන්න ඕන නම් ඕගොල්ලෝ පල්ලියට එන්නයි කියලා හැන්දෑවට. ඉතින් එක ළමෙක් ඌට සෙල්ලම ලෝණ කරන ඌ එන ලෝක කට්ටයා. අනිත් මනුස්සයා බොහෝ අනිත් පොඩි එකා බොහෝම මේ නිහතමානී එක නිහර පොඩි එකා නිහතමානී කැවලු ලොක්කයන් අනික් කොල්ලයි අයියා උඹද හැන්දෑවට පල්ලියට යනවාද කියලා. මොකටද බා? කියලා මම නෑ අර පාදිලි දැන් කිව්වේ විමුක්තිය ලබා ගන්න පල්ලියට තැපල් කන්තරොට යන්න පාර දන්නේ තිකව වුණ විමුක්තියක්ද බා? ඔබට පිස්සුද කිය අපි දෙල්ලම් කරමු කිව්වා. අපිට බණ කියන්නේ ඔක්කොමලා වගේ තමයි. අපිට විමුක්තිය දෙන්න දන්නවා. තැපල් කන්තරොට යන්න පාර දන්නේ නැහැ. ඉතින් පොඩ්ඩක් බලන්න මේ යකා මෙහෙම කේල් ගහ ගන්න දයන්නේ වොල් ගහ ගන්න දයන්නේ. අද මේ <laughs> වැඩ කරන කට්ටිය දිහා බලපුවාම කියන අමනේට වැඩි යහපන් අහන අමනියෝ. පුදුමාකාර මේ මං අවුරුදු 40ක් ওই සෙල්ලම දිහා බලහන ඉන්නවා කන කෑමන ටොං ගාන දන්නේ රාත්තල් ගාන දන්නේ දෙන හැමදේම කනවා. මිච්චර මේ ලස්සන සද්ධර්මයක් සරුවචාන්සේ දේශනා කරලා පියවරෙන් පියවර යන්න පුළුවන් ඉතින් එක සැරේම නිවනට යන්න ක්‍රම හොයනවා. ඉතින් ඒකටම ඒකම දැනගෙන කට්ටිය එක පාර නිවන් දක්කන්න ආහාරක් දක්කනවා වගේ දක්වන්න නෙවෙයි දක්කන්න හදනවා. ඉතින් හරක් වෙන්න කැමති අපි. ඉතින් එහෙමනම් බුදුරජාන් වහන්සේට ඕ සාරිපුත්‍ර සාංශයට මේ ගමන දුෂ්කරයි මේක අමාරු ගමනක්. කෙටි ක්‍රම තියෙන එකක් නෙවෙයි. කෙටි ක්‍රම තියෙන එක සාමාන්‍ය ක්‍රමයට වඩා ටිකක් දුරයි. එහෙම කෙටි ක්‍රම තමයි තියෙන්නේ. මේ වගේ ක්‍රම කියන්න ඕන ගමන් නැහැ. ඉතින් අපි අර අන්ධ භූතව අන්ධ પરම්පරාවත් දිගේ යන්න පටන් අරගත්තොත් අර තැපල් කන්ට්‍රෝලට පාර යන්න පාර දන්නේ චේකනා ගාවට තමයි අපි යන්නේ මේ විමෝක්ෂ ගමනේ ඉතින් කිසිම විදිහකට කාටවත් බාර දෙන්න එපා හොඳ හරි නරක හරි Tamange හොඳ නරක විතරයි තියෙන්නේ කාටවත් කවුරක්වත් නොමග අරින්නත් බෑ කාටවත් කවුරක් නිමකට නිවනට අරින්නත් බෑ ඒගොල්ලෝ පාර කියන එක විතරයි කරන්නේ ඒක හොඳට දැනට තමන් ළඟ තියෙන භෞතික ඥාන වලින් තේරුම් අරගෙන බලන්න ඕනේ මේ කියන දේ සුතියට ගැලපෙනවද? චින්තාමේ වශයෙන් ගැලපෙනවද? ඊට පස්සේ සාක්ෂාත්කරණය කරන්න පුළුවන්ද? නැත්නම් උරගාලා බලන්න පුළුවන්ද කියලා. අන්නේ ක්‍රම තුන හරහා යනකොට අපි ඔක්කොම ඉන්නේ එකම තැනක. කරනකොට තමයි තමයි තේරෙන්නේ මේක සුත්ත වේතත් හරි. මං අහලා තියෙන දේවල් තේ ඉච්චරම් පටලවිල්ලක් නැහැ. ඉතින් චින්තාමේ වශයෙන් බලනකොට නිවනක් විමුක්තියක් කතා කරලා දෙන්න පුළුවන්ද? තැපල් කන්තරවල පාර දන්නේ නැති මිනිහෙකුට. ඊට පස්සේ කරලා බලනකොට මට්ටමට ටික ටික ටික ටික ඉස්සරහට යනවනම් අපි එච්චරක්ම කලබල වෙන්න නරකයි මොකද ඒක මේ අනුපූර්ව ක්‍රමයකට යන්නේ. ඉතින් ඒක නිසා බලනකොට ඉස්සල්ලාම සාරිපුත්‍ර සාංශ පෙන්වන්නේ මේ විමුක්ඛ අටක්. එහෙම නැත්නම් ඉදිරි ගමනේදී හැතපොන් කණු අටක් රූපී රූපානි පස්සති අයම් පඨමෝ විමුක්ඛෝ. මේ රූප ධානයකට කියලා නැත්නම් අපි මේ හිත කාම ලෝකයෙන් අයින් කරගෙන රූප ධානයකට ගිහිල්ලා රූප අරමුණක් සාක්ෂාත් කරගෙන රූප අරමුණක් ආලම්බණය කරගෙන කාමයෙන් අයින් වෙන්න පුළුවන් කියන එක සාක්ෂාත් කරන්නේ කරන්නේ. එහෙම නැත්නම් ශීල ශික්ෂාවට පස්සේ සමාධි ශික්ෂාවේ පළවෙනි පියවර තමයි මේ නීවරණ පහ නැති චිත්තක්ෂණේ. ඉතින් අපිට කාමයේ කියලා කියන්නේ නැත්තම් අපි කියමු සීලය කියලා පැත්තෙන් ගත්තොත් වීතික්‍රමණය කරන කෙලෙස්. වීතික්‍රම භූමිය තමයි අපි සතු වෙලා අපි සතු જાතියක් වෙලා තව සතෙක් මරනවා. අපි දන්නවා Taman මැරෙන්න කැමති නැත්තම් අපි අපි සතු જાතියක් තව සතෙක් මරන්න අපිට අයිතියක් නැහැ. හරියට ඒ සතා මැරෙන්න කැමති නැහැ වගේ ඒවට කියනකොට උල්ලංඝනය කරනවා සමාජ නීති උල්ලංඝ කරනවා විචක්‍රමණය කරනවා කියලා. ඒක තමන්ගේ වස්තුවට තමන් ආදරේපතියෙද්දී තමන්ගේ වස්තුව හොරකම් කරනවා තමන් අකමැති වෙච්චි තමන් අනුන්ගේ වස්තුව හොරකම් කරනවා. ඉතින් ඒකට දැනගන්න ඕන එක පැහැදිලිවම බරපතල පටල වැගීමක් පටලවා ගැනීමක් ඒසවට කියන්නේ සමාජ නීති උල්ලංඝනය කර ගැනීම තමන්ගේ වස්තුවට තමන් කැමති නම් හොරකම් කරන දකින්න කැමති නැත්තම් තමන් අනුන්ගේ වස්තුවක් මේ කුටි කඩා ගන්න දඟලනවා කියලා කියනකොට ඉතින් අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ මේක මේ අමාරු වැටෙන දෙයක් කියලා. ඒ වගේ තමන්ගේ කාමවස්තුන් අනුන් කෙලසෙනවා දකින්න අකමැති නම් තමන් අනුන්ගේ කාමවස්තුන් කෙලසන්ට යන්න හදනවා කියන එක ඒ කියන්නේ මේ මිනිස්යාට තමන්ට අයිති කාමවස්තුන් තව කෙනෙක් අතින් කෙලසීම දැකීම ඇති ලැජ්ජාව මරණයටත් එහා කියලා කියනවා. ඒ තරම්ම හිත් විදන ඇති කරනවා. ඉතින් එහෙම තියදී Taman ලදලද අවස්ථාවේ අනුන්ගේ කාමවස්තුන් පාවිච්චි කරන්න ගත්තොත් සෙල්ලක්කාරකම් කරලා මිත්‍යාචාරය ගිහිලා ඉතින් ඒකට වීතික්‍රමණ කියලා කියනවා. උල්ලංඝනය කිරීමක් කරනවා. ඒක මේ බුද්ධ ධර්මයේ විතරක් තියෙන එකක් නෙවෙයි. කොයි ශිෂ්ට සමාජයේ තියෙන එකක්. ඒක මම තමන් බොරුවෙන් රැවටෙන්න කැමති නැතුව තියේදී තමන් අනුන් විහිළුවට හරි බොරුවෙන් රවට්ටනවා නම් තමන් හිස් වචන වලට කැමති නැත්තම් ඒකේ තමන් අනුන්ට හිස් වචන කතා කරනවා නම් තමන් පරුස වචන කැමති නැත්නම් සරපරුස වචනේ. තමන් අනුන්ට පරුස වචන කතා කරනවා නම් තමන් කේලමකින් ගැටෙන්න කැමති නැතුව තියදී තමන් අනුන් දෙන්නේ කරන්න කේලමක් කතා කරනවා නම් ඔක්කොම මේ හතම සඳහන් කරලා තිනවා. සීල ශික්ෂාවට වැටෙන වීතික්‍රමණයේ වෙන බරපතල අකුසල් කියලා ඒවට කියනවා වීතික්‍රම කෙලස් කියලා. ඉතින් මේ සීලයකට එනවයි කියලා කියන්නේ අපි ඒව පිළිබඳව වෙනරිය උසස් තැනකට එනවා. අපි කියන මේ පින් කරපු අද්දයකින් අපි සත්‍ය පිටිපස්සේ මරන්නේ නැහැ. මරුණට කරන්න දෙයක් නැහැ, මරන්නේ නැහැ. අද අපිට අද තියාගෙන ඉන්නවා. අයියෙන් අල්ලගෙන ඉන්නවා මේ සතෙන් අද්දකින් සත්තු මරන්නේ නැති වෙන්නේ. ඊට පස්සේ හොරකමක් කරන්නේ නැහැ. කවුරු හරි දෙන දෙයක් කාලා ජීවත් වෙනවා. හම්බ කරන කණ එකවත් කරන්න යන්නේ නැහැ. හම්බ කරන කියන්නේ හොරකමක් තමයි. ආයෙ වෙන කතා කරන දෙයක් නැහැ ඒකේ. ඒ නිසා දෙන දෙයක් කාලා ජීවත් වෙනවා. කාමීත්‍යචාරයේ තියා ගහක් මුලකට යනවා. කැලේකට යනවා. කාම වස්තුන්ගෙන් තොර ශූන්‍යාකාරයකට යනවා. අපි ගමට යන්නේ නගරයට යන්නේ රාජධානි වලට යන්නේ මොකද ඒව තනි කර කාම ලෝක. එනිසා අපි මේ වගේ තැන හොයාගෙන අරණ්‍යගත වෙනවා, රුක්ක මූලගත වෙනවා, ශූන්‍යාකාරගත වෙනවා කියලා කියන්නේ කාමයේ කාමයේ හොයන කාම භෝගීන්ගෙන් වෙන් වෙච්ච තැන. ඉතින් අපි අර අහරසා කරගන්න තුවාල වෙච්ච මිනිස්සයා අපිටේ වනේ තියෙන මීමා පඳුරා සිරින් ගන්න යන්නේ වාගේ තමයි දැනගන්න ඕනේ මේ විදිහට අහරසා වුණොත් අපි ඒකට සීලය කියනට බොරු කියලා මිසචන පරිසචන තියා කතා කරන්න එපයි කියලා කියනවා. බොරු කියලා මිසචන පරිසචන තියා කතා නොකර ඉන්නේ කියලා. ඒකෝර අපි හිතා ගන්න පුළුවන් මේ අපි කතා නොකර අතක් පිට අතක් තියාගෙන පැයක් වාඩි වෙලා හිටියොත් මේ මුළු පැයේම ශිල්පත කැඩෙන්නේ නැහැ කියලා. මේක සමාදම් වෙන්නේ නැහැ නේ. උඟ දෙනෙක් අහනවනේ මේ භාවනා කරුවා මොකවත් හම්බුනේ නැහැ කියලා. මොකවත් හම්බෙච්ච නැති එක නෙවෙයි වෙන්නේ. පව් වෙන එක වෙනතර වෙලා තියෙනවා. සබ්බ පාපස්සා කරන වෙලාවදී මේක සමාදම් වෙන්නේ. ඒක සමාදම් වුණොත් විතරක් තේරෙනවා. ඕනේ නම් සීමිත කාලයකට අපිට සීල්පද සමාදන් වෙලා ගත කරන්න පුළුවන්. ඒක ලොකුම හයියක් මාධ්‍යාත්මයකට. මිනිස්සෙකුට විතරයි ශිෂ්ටාචාර වෙන්න පුළුවන්. තීසනෙකුට වෙන මොකාටවත් බෑ ඒ සහජ ලක්ෂණ අනුව ඒ මීයකට බෑ මේ පුදේකට බෑ මීයක් ඉස්සරහ තියන සීල් ලකෙන්. ගැරන්ඩියකට බෑ. ඒක ඌ පැනලා කාලා ඉවරයි මොකද ඒ කිනාපු ඒ සහජ ලක්ෂණ අනුව. මිනිස්සයාටත් එහෙම බෑ. මේ වගේ භාවනා නොකර. භාවනා කරනවා කියලා මේ ශිල්පද රැකීමම ලොකු දෙයක්. ඒ නිසා අපි දවස් හතක් හිටියයි කියලා කියන්නේ. ඒ දවස් හතේ කොයි තාක් අපි සක්මණේ පරියන්කයට හිත දාගෙන පුළුවන් තරම් කතා නොකර නැවතිල්ල වැඩ කරන්න හදන හැම වෙලාවකම වෙන මොනවා නැතත් ඔය කයින් වචනයෙන් සිදෙන අකුසල් වලින් අයින් වෙනවා. ඒ කියන්නේ අපේ මුළු වැඩෙන් 67.7 ගාණක් අයින් වෙලා ඉවරයි. සිල් රැකීමෙන්ම. ඉතින් ඒක දන්නේ නැති වුණොත් තමයි අපි මේ මේ අලියෙක් හම්බුණාට ඇතෙක් හම්බුණාට මේ හෙන්ඩුව හම්බුන්නේ නැහැ කියලා චර්චුරු ගාලා හඬන්නේ. මේකේ තියෙන බරපතලකම දන්නේ නැති නිසා. ඉතින් දැන් මේ විදියට ඉන්න පිරිසක් දැනගත්තොත් එහෙනම් මට මෙච්චර වෙලාවක් ඉන්න පුළුවන් සීලෙන් දැන දැන දැක දැක නෑ ශිල්පද කැඩෙන්නේ නෑ කියන විශ්වාසයෙන් එයා ඊගාට යායුසු තැන තමයි මේ රූපී රූපානි පස්සති කියන එකේ ਸਰවචන් සඳහන් කරන්නේ ඒ පළවෙනි විමුක්කේ මොකද්ද මේ වීතික්කම කෙලෙස් නැති වුණාට පස්සේ වීතික්කම කෙලෙස් කියලා කියන්නේ ඔය ශික්ෂාපද හත ඊට පස්සේ හිත ඇතුලේ තියෙන පරිඋත්ථාන කෙලෙස් වගේක් මතුවෙන්න පටන් ගන්නවා. ඒක හරියට මේ හේනක් හරි එළවලු කොටුවක් හරි හොඳට උදළු ගාලා තිබ්බට පස්සේ ගොඩාක් තනකොළ එන්න පටන් ගන්නවා. අර රොස්සපරොස්ස තියෙන වෙලාවේ කටු කරෝසන තියෙන වෙලාවේ එන්නේ නැති තනකොළ වගේක් බොහෝම ලස්සනට මතුවලා එන්න පටන් ගන්නවා. ඒ වගේ අපි අර තියෙන රළු දේවල් අයින් කරාම අර පොළොවේ ඇතුලේ තියෙන බීජ රාශියක් මතුවෙන්න පටන් ගන්නවා. ඒ වගේ Tamanට තේරෙනවා මේ ශික්ෂාපද ටික රැකගෙන ඇස් දෙක වහගෙන කනට සද්දයක් නැහැ හෙන්න ආතපය හොල්ලන්නේ නැතුව එක තැනක ඉන්නකොට විචක්‍රමණයේ නොවුනට හිතේ බුරබුරා නගින පරිඋත්ථාන වෙන ඉදිරියට එන කෙලස් වර්ගයක් තේරෙනවා. ඒක කවදාහකවත් ගිහි ගෙදරක ඉන්නකොට තේරෙන්නේ නැහැ. මොකද අර කතින් පයින් කතින් කයින් මේ කයින් වශයෙන් කරන ඒවා හිතට වඩා හුඟක් ගොරෝසු. ඒක අයින් කරන්නේ නැතුව මේ යට තට්ටුව පේන්නේ. ඒ නිසා යම් වෙලාවක උඩ තට්ටුව පළවෙනි තිරේ අයින් කරාට පස්සේ ඒකේ සාර්ථකත්වය අපිට වැටහෙන්නේ හිතේ දොඩමලු ගතිය. ඒ හිතේ දොඩමලු ගතිය දන්නේ යෝගාවචරයක් විතරයි. අනික කෙනෙකු අවුරුදු 100ක් අමාරකුණත් ගෙදර ජීවත් වෙන්න පුළුවන්. මේ මේ මගේ හිත කියන්නේ පිස්සු වැදිච්ච වඳුරෙක් බව දන්නේ නැහැ. ඒ නැත්තම් මේ කැලෙන් එළියට ගෙන ආපු කුළුමී හරකෙක් බව දන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන් තියෙන්නේ මට මගේ හිත මට කියන්න ඕන දේ කරනවා. ඒගොල්ලෝ මම දරුවොත් හදන්නේ කියන දේ කරන්න. මම රටත් රටත් හදන්නේ මේ විදිහට කියලා ඒගොල්ලෝ මේ වාසිපත් දොඩනවා. ඒ කවදාකවත් මේක උත්සාහ කරපන්ද කියලා. උත්සාහ කරපු කෙනෙකුට කියන්න තියෙන නැත්නම් අහන්න තියෙන ප්‍රශ්නයක් විදිහට මේ වීතික්‍රම කෙලස් ටික අයින් කරාට පස්සේ නැත්නම් මේ උල්ලංඝනයේ නොවන මට්ටමට රැක්ගත්තට පස්සේ Tamange හිතේ දැනෙන මේ ගොඩාක් ගොජ දාන නීවරණ ටික දකින්න ලැබීම ලාභයක්ද පාඩුවක්ද කියලා බැලුවොත් පුදුමාකාර උත්තර ලැබේ. මේ වීතික්‍රමන වෙන කෙලෙස් ටික අයින් කරන්න ප්‍රයෝගේ සාර්ථක වුණාට පස්සේ නැත්නම් සීලේ යම් ප්‍රමාණයක අපි රැකගෙන ඉන්නකොට ඊට යටින් සිදුවෙන මේ ගොජේ ඊට යටින් සිදුවෙන මේ නීවරණ ටික දකින්න ලැබීමම භාවනා ප්‍රතිඵලයක්ද නැත්නම් භාවනාවට කරදරයක්ද කියලා ඇහුවොත් ඔක්කොමලා කියන්නේ කරදරයක් කියලා තමයි. ඉතින් ඒක විස්තර කරලා දෙන්න සරුවචනසේ සෑහෙන උත්සාහයක් ගන්න. ඒ මොකද හිතක නීවරණ තියෙන බව හෝ විවේකයක් දීපු ගමන් මේක පරිඋත්ථාන කෙලෙස් වලින් පිරෙන බව හෝ භාවනාවකට පෙළඹිච්ච නැති කෙනා දන්නේ නැහැ. එයා මේ Tamante හිතන දේවල් විශේෂ දෙයක් කියලා හිතාගෙන චින්තකයන්ට කියලා තෑගි දීගෙන එහෙම නැත්නම් මේ නවකතා ලියලියා ටෙලි නාට්‍ය හදා හදා නිර්මාණශීලීත්වයක් හදා හදා ප්‍රගතියක් හදා හදා ඒව ලොකු වාසියක් විදියට කල්පනා කරගෙන ඒකෙන් කීයක් හරි හම්බ කරගන්න හදනවා මේ පරිඋත්ථාන කෙලස් කියන්නේ මේ වීතිකම කෙලස් කියනවා දන්නේ නැති කට්ටිය. වීතික්‍රම කෙලෙස් පිළිබඳ සංසාර බයෙන් සංසාර දුක් දක්නා විදිහට කටයුතු කළ වීතික්‍රම කෙලෙස් නතර කරලා අරණ්‍යකදී හෝ රුක්ක මූලයකදී හෝ මේ වගේ ශූන්‍යාකාරයකදී යෝගාවචරය දැන් මොකද වෙන්නේ කියලා ඉදිරියේ බැලුවොත් පේන පටන් අර ගන්නවා ඉස්සරහට එන්නේ ඇතුලේ තියෙන දේවල් අර පිටින් මොනවා හරි ඇතුලට වක් කරන්නේ නැති වෙලාවේ ඇතුලේ තියෙන දේවල් එළියට එන්න පටන් ගන්නවා මෙන්න මේ නීවරණ ටික මට පරිඋත්ථාන කෙලස් කියලා කියනවා. අන්නේ නීවරණ ටික හඳුනා ගන්නවත් එකම නද්දකින් කියලා අදහසක් එනවා. එහෙම වුණොත් තමයි භාවනා අමාරු මේ අඳුනා ගැනීමම කුසලයක්. බුද්ධ බුද්ධෝත්පාද කාලෙක විතරයි වෙන්න පුළුවන්නේ. සීල්කෙත් කෙනෙකුට විතරයි සිද්ධ වෙන්නේ. සීලේ ඉදිරි ගමනක් නැත්නම් සීලයට පස්සේ හම්බෙන ඉදිරි පියවරක් තමයි මේ හම්බ වෙන නීවරණ ටික කියලා තේරුම් ගන්න බැරි කමට කියනවා සදාචාරවාදී කියලා. සදාචාරවාදියා මේ Taman තුල තියෙනවා. නමුත් ඒක දකින්න එක හොඳ නෑ කියලා ඒක නිවර්ණ යටපත් කරන්න හදනවා. නොදකින්න පතන් කියන මූණට කෙල ගන්න. මුණු වතුරක් කරනවා. ඉතින් එන්නේ එන්නේ එන්නේ ඉවරන වැඩෙනවා. නමුත් අපි බුදු කෙනෙක්ගෙන් අහුවනම්, සාරිපුත්‍ර ස්වාමීන් අහුවනම්, අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සලා කියන දේ නිසා අපි තාම අමාරුවේ ගිහිගෙන් කාලයකට අයින් වුණා. අයින් කළේලා කය වචන දෙක පුළුවන් තරම් හික්මවාගෙන ඉන්නකොට මෙන්න બોලේ හිත ඇතුලේ පුදුමාකාර කෙලස්තු ගැක් තියෙනවානේ. දැන්නව දන්නේ කියලා අහුවනම් අන්න බුදුරජාණන්සේ උත්තරේ දෙනවා. මේ කාමයේ අයින් කරන්න පුළුවන් වුණාට හිතෙන් කාම සංඥාව කවදාකවත් එහෙම අයින් කරන්න බෑ. ඉතින් මේ කාම සංඥාව තමයි මේ නීවරණ කියලා සඳහන් කරන්නේ පරිඋත් ทาน කෙලස් කියලා දැනගන්නේ. ඒක මේ කාම ලෝකේ ඉන්න කවුරුවක්වත්ම දන්නේ නැහැ. ඒගොල්ලෝ ඒකට ඒක ප්‍රශ්නයක් වෙලක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ ඒකේ බරවත්සෙන් ප්‍රතියෙක් බුදුරජාණන්සේගේ උත්තර තියෙන එක නිසා බුදුරජාණන්සේ සඳහන් කරනවා ඔබ දැන් කාමයෙන් අයින් වෙලා తాවකාලිකව හෝ ස්ථිරව හෝ මතුවෙන කාම සංඥාව වැදගත් උත්මෙක් ළඟට ගිහිල්ලා කියන්න තරමට ඉදිරිපත් උනායි කියලා කියන්නේ කලාතුරකින් වෙන එකලසක්. ඒ ඉදිරිපත් කරන තෝනේ බුද්ධ ආදී උත්මෙන් වාසය ළඟ තමයි. ඒකට බුදුරජාන්සේ කියනවා කාම සංඥාව කාමෙනම් බුල්ඩෝසරයක් දාලා හරි දලු කරතයි. Tamange වස්තු භෝග ඔක්කොම ටික නෝ කාම සංඥාව යන්න බෑ බැට දෙනවා යන යන තැන. ඒක උත්සාහගෙන තමයි යන්නේ. අර ප්‍රධාන කාම ඉඳුරම් පිනවීම නතර කරපු ගමන් කාම සංඥාව එන්න පටන් ගන්නවා. මේ කාම සංඥා නැතිකරන්න රූප කර්මස්ථානයකට හිත දාන්න කියන එකයි කායනුපස්සනාව කියලා කියන්නේ. එතන සතර සතිපට්ඨානේ තියෙන පළවෙනිම සතිපට්ඨානේ තමයි කාමයේ අයින් කරාට ඒක අයින් කරුවට පස්සේ මතුවෙන කාම සංඥාව නැති කරන රූපයකට හිත දාන්න ඕන. ඉතින් ඒක කියලා බුදුජානනාංශේ ඒකට පොඩි අත්උදවකුත් දෙනවා, ඉංගියකුත් දෙනවා මේ කය අරමුණු කරන්න කියලා. ඒක තමයි මේ මනුස්ස කයක් ලබාගත්තේ අපි ඒකට තමයි. ඉතින් ඒක පුත්‍රජානන්සේ සඳහන් කරන්නේ කවුරුත් දන්න පරිදි සතිපට්ඨාන සූත්‍රයේ අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා. අපි අරඤ්‍යකට ගියා හෝ වේවා ගහක් මුල වාඩි වුණා හෝ වේවා නැත්නම් මේ වගේ කාමභෝගින්ගෙන් හිස්තැනට ගියා හෝ වේවා අන්න ඒ වගේ වෙලාවක නිශීදති පල්ලංකම් ආභුජිත්වා පළක බඳ වාඩි වෙලා ඒ පර්යංකේ ආභෝග කරන්න කියන. මම දැන් ගෙදර දොරේ නෙවෙයි ඉන්නේ. මම සිල් අරගෙන ඉන්නේ. මම මේ කයත් දැන් මැටි බුද්දෙක් වාගේ කරගත්තා. එක විනාඩියකට හරි හොල්ලන්නේ කය හොල්ලන්නෙත් නැහැ වචනේ හොල්ලන්නෙත් නැහැ. එතකොට ඒ කය මගේ මේ සීල ශික්ෂාවට යවුම්කන් දීලා යටහත් වෙලා කීකර වෙලා හම්බන් වෙලා කයට හිත ගියාම හිත හැම වෙලාවෙම යන්නේ නැහැ. හිත ගියාම කොහොමද දැනෙන්නේ කියන තමයි මේ ආභෝග කරනවා කියලා කියන්නේ. ඒ ආභෝග කිරීම තමයි ඔය රූප ලෝකෙට බහින පළවෙනිම එලිපත්ත මංගලාවතරණය පිවිසීම. ඉතින් ඒ ඉඳගෙන ඉන්නකොට තමයි හිත අතීත නෙවෙයි අනාගතේ නෙවෙයි වෙන කෙනෙක් ගැන හිතනව නෙවෙයි වෙන තැනක් නෙවෙයි මගේ හිත දැන් තියෙන්නේ කයේ කියලා ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. ඒක හිතන හිතවිල්ලක් නෙවෙයි හිත තියෙන කය හිත තියෙන දැන් වාඩි වෙලා ඉන්න කයේ. ඒ කයේ ඒ වෙලාවට හොඳට සහැල්ලුව තියෙන්න ඕන. ඒකයි හොඳට සමබරව දඬු කරන්නේ නැතුව වාඩි වෙලා කාට හරි පුළුවන් නම් දැන් මගේ හිත තියෙන කයේ කියලා ඒක තමයි අපි මේ කය රූපයකට අරගෙන කාප රූප කර්මස්ථානේ කරන කායानुපස්සනාවට අරගෙන කායි කායानुපස්සනාවට අරගෙන කාමේ සහ කාම සංඥාව දෙකම අයින් වෙච්ච චිත්තක්ෂණයක් අත්දකින්න. කාමයේ අයින් කරනවා කියලා කියන්නේ ගිහි ගියතා වෙනවා කියලා. කාම සංඥාව අයින් කරුවයි කියලා කියන්නේ දැන් Taman දන්න රූපයක හිත තියෙන්නේ. අන්න ඒක සපේලා කියන්න පුළුවන් නම් ওই පළවෙනි රූපී රූපානි පස්සති කියන කතාවට ඔන්න සුදුසෙක් වෙනවා. ඉතින් අපි හිතන කාට හරි එහෙම එක චිත්තක්ෂණයකටවත් පහසුවෙන් වාඩි වෙලා ඒ වාඩි වෙලා ඉන්න ඉරියවට හිත දාගන්න බැරි නම් එයා භාවනට අභව්‍ය කෙනෙක් කියලා කියන්නේ. අර භාවනාවෙන් ඇති වැඩක් නැහැ. බුද්ධෝත්පාද කාලෙකින් වැඩක් නැහැ. manussත්ත්ව පැටලාවෙන් වැඩක් නැහැ. ක්ෂණ සම්පත්තියේ නැහැ. සද්ධර්ම ශ්‍රවණයක් නැහැ. සත්පුරුෂ සංසේවනයක් නැහැ. පැවිද්දක් යෝගාවචරයක් හරියන්නේ නැහැ. එක චිත්තක්ෂණයකටත් තමන්ගේ කයට ආකාරයට ඉඳ බෑ. ඉතින් ඒගොල්ලෝ තමයි කියන්නේ වේදනට එහෙම නැත්නම් උන්මත්තක කියලා. පිස්සෝ. එහෙම නැත්නම් මේ කයේ දැඩි වේදනාව. ඉතින් ඒක ඉතින් බොහොම සෝචනීය තත්ත්වයක්. අද ලෝකේ ඉන්න හුඟ දෙනකොට ඉතින් ඇවිල්ලා තියෙනවා. මොකද මේ අසහනය සහ අතතිය නිසා එකම චිත්තක්ෂණයකවත් මේ කයට හිත දාලා පහසුව සැහැල්ලුව අත්දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒගොල්ලෝ හිතන ඒක අසාධාරණ දෙයක් කියලා. ඒ තරමටම තමයි ද්වේෂ කරනවා. ඒ වියට්නාම් යුද්ධෙට ගිය සෙබලෙක් පැවිදිලා හිටියා ඇමරිකන් කාරයෙක් හතර රියම් පුරුෂයා. ආ ඔලොමොල පෙනුමක් තියෙන පිටපැත්තෙන් බලන බෑ තුලින් හරීම නිවිච්ච කෙනා. ඉතින් යාට ගිහි කාලේ භාවනා කරන්න ගිහිල්ලා සෙන් බුද්ධහම උගන්නන හාමුදුර කෙනෙක් කතා කරලා කිව්වලු දැන් වාඩි වෙලා තමන්ගේ කයට හිස දාලා ඒකට පොඩ්ඩක් මෛත්‍රී කරන්න කියලා. දවස් තුනක් එක දිගට ඇඬුවලු. කවම කවදාකවත් Tamange කයට හිත ගන්න බැරිලු. anu මරලා අඬද්දි ඒ මිනිසුන්ට වෙඩි තියලා ගත කරව මිනිස්සයාට කවදාකවත් Tamange කයට සාධානව හිත ගන්න බෑ. ඊට පස්සේ ගිහිල්ලා කිව්වලු මේ අඬහනාම කියලා කිව්වලු පුදුමයි මේ වැටේට ගන්න බහිත ඕන තැනක ඉන්න කැමති අතීතේ ඉන්න කැමති අනාගතේ ඉන්න කැමති වෙන කෙනෙක් ගැන හිතන්න කැමති වෙන තැනක් ගැන හිතන්න කැමති මේක නම් බෑ කියලා. ඇයි? ඉකි ගහ ගහ අඬනවා. ඊට පස්සේ කලෝක ඉවර වෙනකම් භාවනා කරනවා. දවස් තුනක් විතර එක දිගටම අඬලා අඬලා අඬලා මම මෙතෙක් කල් කරලා තියෙන හැම කරපු හැම දහංගටයක්ම දාලා තියෙන්නේ මාත් එක්ක තරහ වෙලා සානි. මට මයි ළඟ හිත තියාගන්න බැරි නිසානේ මම මේ විවිධ විනෝදාංශ ගෙදරවල පුරවගෙන සද්ද හදාගෙන වේදනා හදාගෙන ට්‍රිප් ගිහිල්ලා දරුවෝ වදාගෙන පොත් ලියාගෙන নানা ආකාර සෙල්ලම් කරන්නේ මොකද මේ කයේ හිත තියාගන්න දන්නෙත් නැහැ ඒක මෙච්චර උතුම් දෙයක් බව දන්නේ නැහැ. නැත්නම් ක්ෂණ සම්පත්තිය බව දන්නේ නැහැ. අනිතික ප්‍රත්‍යක්ෂණය කළ හැක්කක්. අනිතික නිකන් හම්බෙන එකක්. අනිතික බුදුරජාණන්ගේ ප්‍රධාන ඉගැන්වීම. උන් බෞද්ධෙක් මුල්ලට තද කරලා පිටික තද කරලා අහන්න බලන්න මොකද්ද බුදුහාමර කියලා දීලා තියෙන්නේ කියලා. දැන් ලයිස්තු මොකද්ද කියලා බලන්න. ඊගාවාත්ම විසාකාව වෙන්න. ඊගාට බිම්බිසාර රජුරෝ වෙන්න. දිවි ලෝකයන්ට ලයිස්තුරු ඇටක් දීලා තියෙනවනේ. හැම ආගමකම ඕකනේ කරන්නේ. අනාගතය අනාගතය කල්බදු ක්‍රමයේ දීලා මේ ආත්මේ හුර කණ එකනේ ආගමෙන් කරන්නේ. අරු ළඟ තියෙන කීක ඉතුට්ටු හරි ගන්න. ඒ කියන බය වෙන්න දෙයක් නෑ ලබන ආත්මේ ෂුවර් ඈ. මං ඒක බලබලා නැහැ කියන මේ තැපල් කන්තරෝට පාර යන්න පාර දන්නේ කලගේ වැඩ නෙමෙයි තියෙන්නේ. උඹේ අනුගේ විමුක්ෂය ගැන හිතන්නේ අපිනේ අපිටනේ කහන්න ඕනේ කසෙන්. පිච්චිල ලස්සන මනුසාත්ම භාවයක් ලැබිලා තියෙනවා. මේ කයට හිත ගත්ත වේලාවක කයේ දැන් මගේ හිත තියෙන කියලා දැනගෙන මේක තමයි ආභෝග කරනවා කියන්නේ කියලා දැනගත්තොත් යම් ආකාරයකට කෙනෙකුට පුළුවන් නම් හොඳට පටලෝ වාඩි වෙලා දවසකින් දෙකකින් නෙවෙයි වාරකින් දෙකකින් නෙවෙයි කීපකින් හරි කමන්නේ කොයි වෙලාවක හරි වර්තමානට හිත ගන්න බුදුහාමුදුරුව වර්තමානට හිත ගත්තාම මෙන්න මේකයි කියලා ඔන්න බුදුන් අත් දකින්න හැටි ඕක තමයි කොයි වෙලාවක හරි තමයි වර්තමාන හිත කියන හිතන රහතන් වහන්සේ නමගේ හිත ඔන්න ඕක. බුදුහාමරගේ හිත ඕක. ඔයින් එහා තියෙන හැම එකෙම කෙලස් තියෙන. පටලැවිල්ලක් තියෙන. ඉතින් ඒ නිසා මෙච්චර ලස්සන වර්තමාන වශයෙන් චිත්තක්ෂණ වශයෙන් ක්ෂණබංගුර වශයෙන් යන්න පුළුවන් මේ චිත්තක්ෂණේ තියේදී ඒක ආභෝග කිරීමෙන් අපි මේ රූපෙට හිත දාලා කාමෙත් අයින් කරනවා කාම සංඥාවත් අයින් කරනවා අපිට වචන මාත්‍ර වශයෙන් කරන්න පුළුවන් කියන එක දැනගත්තාම පුදුමාකාර සතුටක් එනවනේ. මේකට කියන්නේ සංසාරේ පුරා කරපු මෝහපටල එක චිත්තක්ෂණේ කපලා දානවා. ඊගා චිත්තක්ෂණේ අපේ හිත ආයෙත් අතීතයට අනාගතයට අරකට මේකට යන්න ඉඩ තියෙන එක වෙනම දෙයක්. චන මාත්‍ර වශයෙන් යන්න පුළුවන් බව දන්නවනම් ඒක තමයි පළවෙනිම විමෝක්ෂය. මේ අපි කොච්චර පව් කරලා තිබ්බත් ඊගා චිත්තක්ෂණේ පිරිසුදුයි. ඒකට සමාදම් වෙන්න කාටවත් බාධා කරන්න බෑ. බාධා වෙන්නේ මේ චිත්තක්ෂණයේ තියෙන චිත්ත වික්ෂෝපය කනගාටු අපි බොහෝම ආදරෙන් මගේ බූදලිය කියලා ඊගා චිත්තක්ෂණයට ගෙනියන එක තමයි අපි කරන බරපතලම දේ. මේ චිත්තක්ෂණයේ තියෙන කනගාටු ඊගා චිත්තක්ෂණයට ගෙනිච්ච නැත්නම් ඒ නිකන් සදාචාරාත්මකව අපි නිකන් වගකීමෙන් තොරව හැතිරෙනවා. අර පොදිය කරේ තියාගෙන යන එක තමයි වැඩේ. කරදර පොදි බැඳ ගැලපිට පටවා කරුමේ කළුගොණු පෙරටුව බැඳගෙන මේ ජීවන මග අපි යනවා. ඒ කරදර ටික නැත්තම් උන වාගේ. ඒ තමන් කරපු අකුසල් ටික, තමන් තියෙන චිත්ත පීඩා ටික අරගෙන ඊගා චිත්තක්ෂණයට යන්න බැරි වුණොත් පිරිත් නූල් ගැට ගන්නවා. අප නූල් ගැට ගන්න බලන්නකො මට මොකක්වත් මතක නැතුව ගියානේ. ඩිමෙන්ෂියා කියලා කියනවා. තාවකාලිකව මතකේ නැතුණයි කියනවා ස්පෙෂලිස්ට් ගාවට දුවනවා මොකද අර මතක පොදිය විතරමනේ ඉතින් අපිට තියෙන්නේ මේ හඩු ගඳ වාගේ ජීවන සුවඳ වාගේ ඒක නැති වුණොත් එහෙම බුදු අම්මේ බය වෙන බෑවිද ඉංග්‍රීසි දෙකම හැටියට බේතුත් නැහැ ඒ සුද්දාට කොහොමද පිස්සුනේ ඉතින් සුද්ධ දෙන්නලන් විවාහය ගන්න දෙයක් නැහැ. බුදුරජාණන් කියන ඔබට පේනවා නේද? එක චිත්තක්ෂණයක ඔබට පුළුවන් වර්තමාන හිත දාන්න ඒ චිත්තක්ෂණය කිසිම ඉතිහාසයක්, කිසිම මතකයක්, කිසිම වික්ෂෝපයක්, කිසිම චිත්ත පීඩාවක් නැහැ. අපි ඒකට පේන්නේ සියල්ල නැති වුණා, කාබාසිනිය වුණා, කාලකන්ණි වුණා, මොකක්වත් මතක නැති වුණා කියලා. නිසා වර්තමාන චිත්තක්ෂණය ආභෝග කරන්න මනුෂයා කොච්චර බයද කියලා කියනවනම් අවුරුදු 100ක් පොළවේ ජීවත් වුණා කවදාකවත් චිත්තක්ෂණයටත් Tamange ඉරියව්වට ප්‍රේම කරන්න දන්නේ නැහැ. තරම අමනයි. ඒ තරම තකතිරුයි. තරම් මරි. ඒ තරම් මෝඩයි. ඒ වෙනට ඕන දෙයක් කරන්න පුළුවන්. ගිනස් පුතේ නම දාගන්න දක්ෂකම් කරන්න පුළුවන්. අපිට නිර්මාණ කරන්න පුළුවන්. ප්‍රගමන ගැන කතා කරන්න පුළුවන්. මේ ලැබිච්ච වර්තමාන මොහොතේ හිත දාලා මේ කාමේශා කාම සංඥාව මේකෙන් නැති කරන්න පුළුවන් කියන කාරණාව අත්දකලා ඒක බයක් කරගන්න නැතුව ඒක වික්ෂෝපයක් බරාන්තියක් අපනෝල් ගැට ගන්න එක නෙමෙයි මේ බුද්ධජානස වෙන්නේ පළවෙනිම ආවර්තනය ඇතුළීම තමයි මේ පෙන්වන්නේ මට පුළුවන් එක චිත්තක්ෂණයකට අර තිබුණ ඔක්කොම කළු රැලේ රටවුණු ලේපෙක ඔක්කොම මකලා දැම්මා වගේ මකන්න පුළුවන්. ආහා නෝක සන්තෝෂයෙන් ප්‍රමෝදයෙන් කියන්න පටන් ගන්න දවසේ කියත හැකි එයා රූපේ ඉඳගෙන රූපේ දැකලා විමෝක්ෂයක් ලබනවා මොකද එයා දන්නවා කාමේ සහ කාම සංඥාව රූපේ ඉන්න තාක්කල් නැහැ. ඉතින් ඒ නිසා කියනවා මේ ටික කියන්න දන්නවනම් භාවනා ජීවිතේ 50ක් වැඩි ඉවරයි. අපි ඒ වෙනුවට කියන්නේ මොකද අම්බෝ ඒක නම් එහෙමට උන්ට මට කහ පාට පේන්නේ නැහැ ළඟ ඉන්න කෙනාට කහ පාට පේනවා මට කහ පාට පේන්නේ නැහැ. කට්ටිය කියන උඩ යනවා වගේ මම තහම් බලනකොට බිම ඉන්නේ. මට දිබ්බ චක්කෝ ආවෙත් නෑ දිබ්බ සෝත ආවෙත් නෑ අල්ලපු ගෙදර එක්කනට ඇවිල්ලා තියෙනවා පෙරේදාත කොහෙද මට නෑ ඉතින් බරපතල ප්‍රශ්නයක් තියෙන්නේ අර අරක ඉල්ලනවා මේක ඉල්ලනවා කෑලින මොකක්වත් නැති තැනට යන්න පුළුවන් උනායි කියන එක නැත්නම් මේ වර්තමාන මොහොතේ හිස් කරන්න පුළුවන් උනායි කියන එක මේ හිස් වෙන්නේ මොකන්නේ කෙලස් වලින් කියන එක. තියෙන තාක් ලෝකේ තියෙන කෙලස් කියලා බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා. කිංචන. කිංචන කියලා නමක් දානවා කිසිවක් කියන එකට. කෙලස් වලට නමක් තමයි කිංචන. නිවන කියන්නේ අකිංචන. ඉතින් අපිට වර්තමාන මොහොතේ හිත ගිය වෙලාවක තේරුම් ගන්න පුළුවන් එක තේරුම් ගන්න සතුටින් බලන්න එපායි මේකේ. මම කාමයේ අතහැරියා ගී සීලේ මාර්ගය. ඊට පස්සේ කාම සංඥාව එයිල මට වද දෙනකොට මම බුදුහාමරගෙන් ආවා. බුදුහාමර කෝ උඹේ කයට පහසුවර සහැල්ලුවට තියලා වෙනේන සංඥාවල් නතර කරලා කය වචන දෙක න්‍යායික විදිහට කියන හික්මවාගෙන දැන් මොකද්ද වෙන්නේ කියලා බලන්න කියලා. බලනකොට මේ වෙනදී තාමත්ම සතුටින් කියන්න පුළුවන් නම් ආගෙන ඉන්න කෙනා තියෙන මේ වන්සට මේ මෙන්නස හොයන්න ඕන දේ දන්නවයි කියන එක. එහෙම නැතුව මට අරක ලැබුණ නැහැ මේක ලැබුණ නැහැ කියලා කතා කරනකොට කියලා තියෙන මස හොයන්න ඕන දේවත් දන්නේ හරියට කියනවනම් මැනික් පදලා කාරණා ඉල්ලමත් කොට ගන්නවා. ඌ හොදනවා හේදුවට ඌ මැණික අඳුනන්නේ ඌට මැණිකුත් එකයි වැලි කැටත් එකයි. ඉතින් අර ඔක්කොම විසිකරනවා. මේ මෙච්චර මහන්සිනේ මේ තියෙන වැලි කැට මෙච්චර ලක්ෂ කෝටි ගාණක් විසිකරලා මැණික දැක්කට පස්සේ ඒක අහුලන්න එපායි. ඒක අහුලන්න දන්නේ නැත්තම් පණි මැණික් ගලේ පය වැදුනට කණ ආය විදලා ගනි ඇහිඳලා ගනීද කියලා තියෙනවා. ඉතින් අපිට මේ හම්බෙලා තියෙන මේ චිත්තක්ෂණය ඒක අනික් චිත්තක්ෂණේ මෙන් කළ මේක කාමේ නෙමෙයි මේ කාම සංඥාව නෙමෙයි මේ බුදුහාමුදුරු කියපු නිසා මම පීවර තුනකින් ඉස්සරහට ගිහලා තියෙනවා. කාමේ අතහැරියා සීලේ මාර්ගේ. කාම සංඥාව අතහැරියා රූපේ මාර්ගේ. අනේ මට දැන් රූපෙට මුණ දාලා ඉන්න පුළුවන්. මේ කයට හිත දාලා ඉන්න පුළුවන්. ඉරියවට හිත දාලා ඉන්න පුළුවන්. ඒතකොට කිසිවක්ම කරලා නෙවෙයිනේ මේක ලැබිලා තියෙන්නේ. වියදම් කරලවත් කොහර ගිහිල්ලවත් ජප මන්ත්‍ර කටපාඩම් කරලවත් පාරමිතා පුරලා මොකක්කත්ම නිකන් ඉඳලා ඉතින් අපිට හරි අමාරු මේ අර නිකන් දෙන නිසා තමයි. දැන් මේ වැඩමුළුවන් නිකන් දෙන නිසා සුද්ධෝ එන්නෙම නෑනේ. ඩොලර් 550යි කියලා දැම්මනම් පොලිම එනවා. මේ මේ ටිකට මෙච්චරක් යනවා. ඒකට පොඩි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාන්න ඕනේ ඒකට. දැම්මනම් එහෙම පොලිම එනවා. නිකන් දුන්නාම එන්නේ නෑ. ඒ වගේ තමයි අපටත් එයා සුද්ධ වගේම තමයි අපිත් වැඩ. මේ මොකද මේ නිකම්ම නිකම් කියලා. ඒ නිසා මේ පළවෙනිම හම්බෙන රූප රූපී රූපාණු රූපානි පස්සති කියලා තියෙන විදිහට මේ රූපේ තමයි මම මේ දකින්නේ. මේ රූපේ දකින්නයි කියන්නේ. Taman ඉඳගෙන ඉන්න කය ඇත් දෙකෙන් නෙවෙයි මනසෙන් දකින්නයි කියලා කියන එකට තේරුම් ගන්න පුළුවන් නම් කයේ ජීවත් වෙන කිසිම චිත්තක්ෂණයක කාමයේ මගේ නැහැ. කාම ගුණ නැහැ. පංචකාම සම්පත්තිය නැහැ. කාම සංඥාවක් නැහැ. නැත්නම් නීවරණ නැහැ. නීවරණත් එක්ක මේ වර්තමාන මොහොත ගන්න බෑ. ඒ නිසා මෙහෙම කියන්න පුළුවන් එක නිකන් අපිට ධෛර්යයක් ඇති වෙන්න තමන්ගේ කයට හිත ගන්න බෑ ලෝකයේ පිළිබඳ ඉදිකට්ටක හෝ තණ්හාවක් තියෙනවා. බාහිර ලෝකයේ ඉදිකට්ටක තරම් ප්‍රමාණයක් හෝ පිළිබඳ හැඟීමක් තණ්හාවක් එක්කමත් තියෙන තාක්කල් කයට හිත ගන්න බෑ. නිසා යම් කිසි කෙනෙකුට චිත්තක්ෂණයකටවත් කායයට හිත ගන්න බෑ කියලා කියන්නේ චිත්තක්ෂණයටවත් මේ ලෝකයෙන් අයින් වෙන්න කැමති නැහැ. ජීවිතෙන් අයින් කයින් අයිති වෙන්න මේ බුදුරෙන් වස්තුවෙන් අයිති වෙන්න කැමති නැහැ. ලෝකෙන් අයිති කැමති වෙන්න. ඒ නිසා මරණ මොහොතේ මොකද වෙන්නේ කියලා හිතන්න. කොහොමඩක්වත් මේකත් අතාරින්න. එතකොට අල්ලගෙන ඉන්න මොකක් හරි බලුවල ගියක් අල්ලගෙන ඉතින් ඒක දිගේ යනවා ඊගාවාත්මෙට. ඊයරපතේ කොහේ යයිද කියලා කාටද කියන්න බලන්න. දැන් මේ මේ හොඳට සිහි බුද්ධිය තියෙන බණක් භාවනාවක් කරගෙන ඉන්න වෙලාවේ සීලයට රැගෙන ඉන්න වෙලාවෙත් අපිට මේ ඒ වගේ හදිසියකදී එල්ලෙන්න වෙලකට කයවත් යාලු කරන තියාගන්න කියන එක කරන්න බැරි නම් මට මොහොතට අහුණාට පස්සේ සුනාමියක් තමයි. බුදුරජාණන් කියන්නේ නිදිගත් ගමක් මහා ජලයකට යට වෙන්න ආසේ. වැවක් කඩලා ගිහිල්ලා නිදිගත් ගමක්ම හොදාගෙන ගියයි කියලා හිතන්නේ. ඒ වගේ දෙයක් තමයි ඉන්නේ මරණ මොහොතේ. ඒ නිසා අපි ඒක පොඩ්ඩක් මතක තියාගන්න මැරිලා නෑ, මැරිලා වගේ. මොනවාක්වත් කරන්න තෝ වාඩි වෙලා මේ තමන්ගේ කයට හිත දාන්න පුළුවන්ද කියලා බලනවා. දැම්මට පස්සේ බරපතල ප්‍රශ්නයක් එනවා. මේ ඔහි හිතෙන් තරම් ලේසි නෑ. මොකෙන්ද සාහසික කරලා කියන්නේ මගේ හිත අතීතේ නෙවෙයි අනාගතේ නෙවෙයි වෙන කෙනෙක් ගන්න නෙවෙයි වෙන තැනක් නෙවෙයි මයි කයේම තියෙනවයි කියලා. තමන්ගේ අත්දකපු අත්දැකීම හෙලි කරන්න බැන්නම් කිසිම ආනිසංශයක් ලැබෙන්නේ නැහැ කියලා බුදුහාමසෝ කියනවා. ඒක කාට හරි හෙලි කරන්න බැන්නම් ගොළුෙක් දැකපු හීනයක් වගේ වෙනවා. ඒක හෙලි කරන්න මොනම භාෂාවකින්වත් කරන්න බෑ. මම දැන් මෙතන කියන තැනට හිත අරගත්තට පස්සේ ඒ අත්දකින්න දේ කොච්චර ගැඹුරුද කියනවනම් කොච්චර ਸਰව ව්‍යාපී දෙයක්ද කියනවනම් කිසිම මනුෂයකට හෙලි කරන්න බෑ. හැබැයි ඒක නෑ බෑ කියන්න බැරි අත්දැකීමක්. ඒ නිසා යෝගාවචරය මේ හෙලි කරන්න බැරි දේ පුළුවන් තරම් අත්දකලා අත්දකලා අත්දකලා කමඨාන් සුද්ධ කරනකොට කියන්නේ උත්සාහ කරන්න මේක අර බබෙක් බබාගේ භාෂාවෙන් කතා කරන්න උත්සාහ කරන්නේ කොහොම හරි කියලා කතා කරන්න කියනවනේ මේක හෙලි කරගන්න උත්සාහ කරන්න. එතකොට පේනවා මේ කමඨාන් සුද්ධ කිරීම දෙයක් වගේ දෙයක් අවුරුදු 2600ක් ඇවිල්ලා තියෙනවා. මේක හෙලි කරන ක්‍රම වගේක් තියෙනවා. කෙලින්ම නම් කියා ගන්න බෑ. උත්සාහ කරන. ඒකට අපි දෙකේ පන්ති ළමයිගේ මට්ටමට වැටෙන්න. එහෙම නැත්නම් දෙවෙනි භාෂාව ඉගෙන ගන්න වැඩි හිටියගේ මට්ටමට වැටෙන්න. අපිට බැරි අය දෙවෙනි භාෂාව ඉගෙන ගන්න. අපිට බෑ පොඩි එකෙක් වෙන්න. පොඩි කාලේ අපි භාෂාව ඉගෙන ගත්තා අපි දන්නේ නැහැ. මොකද අපි නියතමානී නිසා. දැන් බෑ. ඒ නිසා මේ මේකට ගියා නම් එයාට තේරෙයි. එයාට තේරුම් ගන්න වෙනවා බුදුහාමරගේ භාෂාවෙන් කාමයේ ඉන්න තාක්කල් කාම ගුණයන්ගේ යෙදී ගත කරන තාක්කල් අපි රූපයකට හිත දාන්න යන්නේ මොකද අපි රූප තමයි එව්වත් රූප රූප සද්ද රූප ගන්ධ රූප රස රූප කියන මේ වගේ ඇවිද ඇවිද ඇවිද ඇවිද ඉන්නවා. ඇවිදින හිත අල්ලලා ගැට ගහන්න කුඤ්ඤයකට ගන්න ආලම්බණයකට ගන්න අරමුණකට ගන්න රූපයක් ඉදිරියෙන් තියාගන්න එයාට දන්න එකට බුදු කෙනෙක් වෙන්න ඕන. ඒ නිසා අපි කාමයේ ඇවිදවිදි ඉන්නවා. යම් වෙලාවක එයා කාම ලෝකයෙන් අයින් වෙලා අරණ්‍යයකට රුක්ක මූලකට ගහක් ශූන්‍යකාට ගිහිල්ලා වාඩි වෙලා එතකොට පේන මේ නීවරණ බාධාව කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියලා නීවරණ බාධාව නැති කරගන්න ප්‍රත්‍යක්ෂණ කළාගේ අරමුණකට හිත දාන්න ඕනේ රූපයකට හිත දාන්න ඕනේ කියන එක මේක දිග කතාවක් තමයි නමුත් ਸਰවචන්සේ සඳහන් කරලා තියෙනවා එයාට කාමයේ හිව නැල්ල කාම ඡන්දේ කියලා කියන්නේ ඒකට කාම මිත්‍යාචාරණය කාමච්ඡන්දේ ණයක් වගේ පේන්නේ. මම මෙතෙක් කල් ගත කරපු ලෝකේ කාමයට මම පහඳලා තියෙන ප්‍රමාණය ණයට කෑවා වගේ. එහෙම නැත්නම් කල්බදු ක්‍රමයට කහලා වගේ. දැන් පැනලා යන්න බෑ. ඒකට ගෙවන්න ඕනේ නැත්නම් යතා ඉනං කියලා කියනවා. ඉන කියලා කියන්නේ ණයට කියන නම. අපි ඒ තරම්ම මේ කාමයට පහඳලා තියෙනවා. දැන් කාමයට අපි ණයයි. ඒ වගේම යතා රෝගං අපිට මේ දේවල් නොලැබුණාට පස්සේ ඉන්න ද්වේෂය ව්‍යාපාදයට ව්‍යාබාධ කියන නමත් පාවිච්චි කරනවා. ව්‍යාපාද ව්‍යාබාධ දෙකම බොහොම සමාන වචන දෙකක්. මනාපදේ නොලැබීම නිසා ඇතිවෙන ද්වේෂයේ ලෙඩක්. ඒක ව්‍යාබාධයක්. එනිසා හිතේ තියෙන හැම ලෙඩකටම හේතුව එකයි ද්වේෂය. ඒකට කියනවා අස්ථාන කෝපය කියලා. අද ඒකයි මේ 140කට ජනතාව දිග්ගටම ඉන්නේ මානසික රෝගේ. බෙහෙත් කරන්න ඕන තරමේ මානසික රෝගේ මොකද ද්වේෂෙන් ගත කරන්නේ. ඉතින් මේ යෝගාවචරය දැනගත්තොත් එහෙම මේ ලෙඩකමම ඉන්නේ හැම වෙලාවෙම මේ පිටේ වනේ තියෙන මීමෙක් වගේ අනේ යන තැන හැප්පෙනවා. ඉතින් අපි පඳුර වලට බැන බැන දඟලනවා තමන් තමන්ගේ පිටේ තුවාලේ තියෙන බව දන්නේ නැහැ. ඒක නිසා තේරුම් ගත්තොත් මේක ලෙඩක් යථා රෝගං කියලා. ඒ වගේම එයාට යනකොට ওই දෙක අපි හිතමු පොඩ්ඩක් හරි අඩු උනායි කියලා. තරහ යන ගතිය හා මේ ආස ගන්න ගතිය අඩු වුණොත් එහෙම පුදුම නිදිමතක් එන්න පටන් ගන්නවා. පුදුම කම්මැලිකමක් එන්න පටන් ගන්නවා. පුදුම ඒකාකාරීකමක් එන්න බලන බරපතල රාග ද්වේෂ නැති වෙච්ච කාට පස්සේ ඒකට කියන්නේ යථා බන්ධනාගාරම් කිය. හිරගේකට දැම්මා වගේ. හිටගෙන නිින්ද යනවා. සක්මන් කරනටත් නිින්ද යනවා. ඉඳගෙන ඉන්නකොටත් නිින්ද යනවා. පුදුම විදිහට එන්න පටන් ගන්නවා. ඉතින් ඒකට බේන්න පටන් ගන්න කෙනාට gidaruthene ඉන්නකොට මොකක්වත් නැහැනේ. බුදු gidaruthene ඉන්නකොට කාමේ තියෙනවානේ. ඒක තියෙන තාක්කල් බුදියන්න දෙන්නේ නැහැ. ද්වේෂය තියෙන තාක්කල් නැහැ. එතකොට වෙනවා මේ ටික වේලාවක නිදිමත වෙනවා කියලා කියන්නේ ධර්මයේ කොච්චර සජීවීද මෙච්චර ඉක්මනට රාග ද්වේෂ දෙක තැම්පත් වෙලා. ඒත් ඒක දන්නේ නැත්නම් යෝගාචර කරන අයියෝ මේ කර්මස්ථාන හරියන්නේ මට ආනපානේ හරියන්නේ නින්ද යනවා මම වෙන කර්මස්ථාන දෙන්න බැති කියලා. ආයෙන පිම්බීම ඇකිලිම කරලා බලන්න ආපෝ. ඒකටත් නින්දයක්. සක්ම සක්මනේ නින්ද යනවා. එහෙනම් ගෙදර යන්න දාම හොඳයි. ඒ වෙන මොනව කරන්නේ? බබා ගෙදර ගිහිල්ලා මොනවාරි රැට් ටිකක් කාලා බුදිය ගත්තාම එතකොට නින්ද නැති රෝගයක් එනවා. ඒතර බේත් බොන්න ඕනේ නිදි බේත් පිටිවෙන්න ඕනේ. ඇමරිකාව විතරක් එක දවසකට මෙට්‍රික් ටන් කොච්චර දෝ ගාණක් නිදි බෙහෙත් පිළිපිලා තමයි කොම්බුදියන්. නිදා ගන්න බෑ මොකද මේ අවුස්සලා අවුස්සලා අවුස්සලා අවුස්සලා හැන්ද වෙනකම්ම රාත්‍රී භෝජන සංග්‍රහ වලට ගිහලා කාමයේ කරලා කාමයේ අවුස්සලා කාම රතියේ යෙදිලා නිදා ගන්න කියන්නේ නිින්දයක් නැහැ. භාවනා මැද ළඟින් යනකොට නිින්ද යනවා. මේ හදිසියට ඇවිල්ලා යන කටියට නිින්ද යනවා. ඒ තරම් ධර්මයේ සත්‍යයක් තියෙන මෙතන. හැබැයි කවුරක්වත් දන්නේ නැහැ. ඒ නිදිමත එන්නේ මේ කාමයේ සහ ද්වේෂය අඩු වෙච්චාම එන එකක් කියලා. එයාට ඒක බන්ධනාකාරයක් කරන යකින ඒ ගුරුවරයා හරිනේ. ඒ භාවනා මධ්‍යස්ථානේ හරිනේ, කමඨාන හරිනේ මට අහුවෙන්නේ මොනක්වත් අහුවෙන්නේ නැතුව යනවා නිදිමත වෙනවායි කියන්නේ. ඉතින් ඒක මේ ප්‍රයෝජනය ප්‍රතිඵලයක් කියලා දැනගෙන ඒක ප්‍රකාශ කරන්න පුළුවන් නම් එයාට තීරණය මේ අවුරුදු කල්ප කෝටි ගණක් කරපව් මේ දවසෙන් දෙකෙන් ගෙවිලා. සෑහෙන මට්ටමකට 100ක් නෙවෙයි. නමුත් ඒක දන්නේ නැත්තම් අපි කම්මැලි නීරසයි කියලා රැයට කලබු තියෙනක හොඳයි කියලා හිතනවා. රැයට නොකා භාවනා කරනවට වැඩි. ජීවිතයේ බන්ධනාකාර ස්වરૂපේ තමයි අද මම හිතන්නේ ගොඩක්ම වෙලාවට භාවනා කිරීමේදී හුඟ දෙනෙක් බාධා කරගන්නේ Tamanට මේ මේ නිදිමතක් කම්මැලිකමක් එනකොට කරදරයක් බාධාවක් විදිහට බාර ගන්න. ඒක ක්‍රමයෙන් ඇතුල් වෙන හැටි දන්නේ නැහැ. එහෙම නැත්නම් අපේ තමන්න තේරෙන පටන් අර ගන්නවා මේ දාස භාවයක්. පහඳින්න තියෙන පුදුමාකාර පැහැඳිල්ලක්. ඒ නිසා නිකන් 16ක් වගේ හිත කාමෙටමයි යදී. පහඳිනවා කාමෙටම පහඳිනවා. එහෙම නැත්නම් කාන්තාරයක් වගේ තේරෙනවා. කිසිම තැනක මේ ക്ഷേම භූමියක් පේන්නේ නැහැ. ඉතින් මේ පහම නැති බව තමයි කයට හිතගත්ත ගමන් තේරෙන්නේ. කිනිකොට දන්නවනේ මේ පහ තමයි මේ ණයක්, ලෙඩෙක්, හිර හිරගදරක්, දාත භාවයක් සහ කාන්තාර ස්වරූපයක් වෙනකොට වර්තමාන හිත ගත්තාම මේ වෙනස තේරුම් කරගන්න පුළුවන්කම තියනවනම් පළවෙනිම සාන්තිකර தත්ත්වය අපිට ගියා වෙනවා. මේ නොලබපු කිසිම කෙනෙක් නැහැ. නමුත් මේක ඒක දිහා බලන්නේ වැරදි ආකාරයකට නිසා ඒක ආඩම්බරයෙන් වාර්තා කරන්න අපිට බෑ. ඒ වාර්තා කිරීමයි පුරුදු වෙච්ච දවසට තමයි මේක ප්‍රකාශ කරපු දවසට තමයි Tamanට ආනිසංස ලැබෙන්නේ. එහෙම නැත්නම් ඒවා තිබුණට කවදාකවත් ඒක Tamanට මේ ප්‍රයෝජන දෙන්නේ නැහැ. ඒකේ පොලිය නැත්නම් මේ ලාභේ ලැබියන. ඒක හෙලි කරපු දවසේ තේනවා මෙතෙක්කල් ප්‍රතික්ෂේප කෙරුවට මේ භාවනා ලැබෙන හැම ප්‍රතිඵලයකටම මම බැන බැන ඉඳලා තියෙන්නේ. මේක වෙච්ච දේ වෙච්ච හැටියට කියන්න මනින්ද කිරන්න යන්න බා භාවනා කරනකොට පේන දේ කියන මිසක් අරක ලැබේවා මේක නොලැබේවා නෙවෙයි. එහෙම ගිය ගමන් වෙන්නේ අර මෝඩකමක් එළියට ඇවිල්ලා හරි පාර වැරදියට පේනවා වැරදියට වැරදිය හරි පාරට පේනවා. ඒක නිසා ඒ රූපෙට හිත දාපු ගමන් අඩු ගන්න මේ පහ නැහැ කියන එක තේරුම් ගන්න පුළුවන් වුණා නම් ඒක බුදුරජාණන් කියන කොච්චර ප්‍රමෝද වෙන්න පුළුවන් දැන් සීලෙ නෙවෙයි දැන් මේ සමාධිය හරි ගියාකට ලකුණක්. නැත්තම් සතිය ප ဋ ාණ වුණා ස්ථාපිත වුණා ඒකාකාරී වුණා කියලා. ඉතින් ඒ ටික පෙන්ලා දෙන්න පුළුවන් නම් මුළු වැඩමුළුවම සාර්ථකයි. ඉන් එහාට අපි දෙයක් බලමුනක බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේක අල්ලලා දීලා මේ පුරලා දීලා කියන මේක දිගට ගොතාන ගොතාන ගොතාන කරලා යන්න. වර්තමානට ගත්තේ හිත හැකිතාක් දුරට පාවිච්චි කරගෙන යන්න පාවිච්චි කරන ක්‍රම ක්‍රමසහවිදි ලක්ෂයක් තියෙනවා හැම කෙනා ළඟම සමාන දක්ෂකමක් තියෙනවා. කලියොත් මේ බව දන්නවනම් වර්තමානයේ හිත අරගෙන ඒක පැවැත්වීමයි කියලා දන්නවනම් හැම කිනාටම ක්‍රමසාවිදි තියෙනවා. ත්‍රිපිටකෙත් තියෙනවා. නමුත් Tamange ක්‍රමේ තමයි හරියන්නේ. එතකොට යාට තේරෙනවා මේ කාමේශා කාම සංඥාව කියන එක රූපයකට වාංගු වෙලා දැකීමෙන් අරසා විශාල කාමයක් පළවෙනි මාර්සේනාම මාර්යාගේ තේහෙන දුරට නැතර කරන්න පුළුවන් මේ අවුරුදු 2600 කට පස්සේ අපි මෙතෙක් කල නොදන්න වැඩකට අලුතින්ම බහපු ගමන් මෙච්චර කරන්න පුළුවන් කියලා අන්නේ සතුට තමයි පළවෙනි විමුක්තිය වශයෙන් පෙන්වන්නේ. ඒකට කියනවා සමත අනුගහිතය කියලා. ඒ සමත අනුගහිතට හේතුව සතිය නැත්නම් සතිපට්ඨානේ පළවෙනිම පියවර කායේ කායානුපස්සී විහෙරති. කායේ කායානුව දක්නාසුලෝ ගත කරනවා. ඒ වැඩේ කිසිම සතෙකුට කරන්න බෑ කියනවනේ. යක්ෂයෙකුට, ප්‍රේතයෙකුට, බ්‍රහ්මයෙකුට දෙවි මොකාටවත් කරන්න බෑ. manuss ලෝකෙ විතරයි කරන්න පුළුවන්. නමුත් manuss ලෝකෙ කිසිම විශ්වවිද්‍යාලයක කිසිම අධ්‍යාපන ආයතනයක මේ ගැන විතරක් කතා කරන්නේ අනික් ලෝකෙ තියෙන කුණ අරබ තේරම උගන්වනවා. මේ ලැබිච්ච manussත්ත්ව ප්‍රතිලාභේ සුන්දර කරගෙන හොඳට පටල වාඩි වෙලා චිත්තක්ෂණ කීයක් ඉන්න පුළුවන්ද කියලා බලපන් කියන්න කට ඇරෙන්නේ ආචාර්ය මණ්ඩලේ. මොකද ආචාර්ය මණ්ඩල කරන අවුස්සන එක විතරනේ. අර කොහෙපන් මේක කොහෙපන් අරක බලපන් මේක බලපන් කියලා අවුස්සනවා මිසක් බාහිරවර්ති මිසක් අභ්‍යන්තරවර්ති කරන්නේ ඒක නිසා බුදුජානනාංශගේ මේ උගන්වීමට කාට බාධා කරන්න බෑ. විරුද්ධ වෙන්න බෑ. විරුද්ධව කතා කරන්න බෑ. ඒ නිසා අපිට ගුරු රේචීට බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් Tamanna කරන්න පුළුවන් නම් මේ ටික කරලා ඊට වැඩිය අද ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. අදට වැඩිය හෙට ඉඳගෙන ඉන්න බව නැත්නම් ඇවිදිනකොට ඇවිදින බව බත් කනකොට බත් කන බව දත් මදිනකොට දත් මදින බව ආදි වශයෙන් වටහා ගත්තා නම් මේ හේලි කරගත්ත මාර්ගයේ දිගේ අපිට දැනගන්න පුළුවන් කොතනකින් හරි කියන මුල පුරා ගත්තොත් වර්තමානයේ හිත තැබීම ඒක දිගට පැවැත්වීමට කියන මේ උපයාගත් දේ ආරක්ෂා කිරීම කියන. උත්ථාන සම්පත්‍ය ආරක්ක සම්පත්‍ය බාටපත් කරගන්නවා. එතකොට තමයි තේරෙන පටන් ගන්නවා අද නිදාගන්නලා හෙට උදේ වෙනකොට ආ මේක නම් කරන්න තියෙන මෙන්න මේ මේ ක්‍රමවලින් මේක කරන්න පුළුවන් කියලා දහසකුත් එකක් ක්‍රමසාවිදි අපි ළඟ තියෙනවා. මොකද අපි සංසාර ගොඩාක් භාවනා කරලා ඉන්නේ. ඒ පොඩ්ඩකට වැහිලා තියෙන. ඒ පොඩ්ඩක් කළු පිරිමැදලා ගත්ත ගමන් ක්‍රම තියෙන. නමුත් අපි යොමු කරවන්න ඕනේ මේකටයි කියලා දන්නේ නැත්තම් එහෙනම් ඉතින් මේ සර්පයා වැරෙත් තැනින් ඇල්ලුවා වෙනවා. කඩුව මිටින් අල්ලා ගන්නවා වෙනකොට මැදින් අල්ලලා කඩු සටන් කරන්න ගියොත් අත කැපෙනවා. ඒ නිසා ඒ හරි පෙළ ගැස්ම දැක් ගැනීමට උත්සාහ කරන්න නැති දෙයක් ගැන නෙවෙයි මම මේ කතා කරන්නේ තියෙන දේ පිළිබඳව හරි අගයක් ආඩම්බරයක් දීලා ඒකට උත්සාහ වෙන්න පටන් ගත්තොත් ධර්මයත් අපිට උදව් කරනවා අපේ ක්‍රමසාවිතත් උදව් කරනවා සාමාන්‍ය බුද්ධිත් උදව් කරනවා ඒ දේ දිගට ගෙනගෙන යන්න පහසුකමක් නැත්නම් නොදැන හිටියටදී පහසුකමක් ලැබෙනවා කියන එක තමයි මේ සුත අනුග්‍රහිතය කියලා කියන්නේ ඒ නිසා එතනින් අද දවසේ ධර්ම දේශනාව නතර කරන්න බලාපොරොත්තු වෙනවා සිළු දෙනා මේ මෙතෙක්කල් තාම අමාරුවෙන් උපයාසපයා ගන්නලද මේ පෙළගැස්ම ඒ ගොනුව ඉදිරියට තවදුරටත් අදිෂ්ඨාන ශක්තියෙන් කරගෙන යන්න මේ ධර්ම දේශනාවත් අනිකුත් කටයුතු හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව නැත කරනවා ශිරු දිනාට සැනසීම දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා